අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අපේ 90 වෙනි භාවනා වැඩසටහනේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව. අද සම්මත වර්ෂයෙන් අපේ මාර්තු මාසේ 9 වෙනිදා සියලුම දෙනා මේ ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවතුන.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 ඒක චාරිත්‍රයක්, පැරණි චාරිත්‍රයක්, ඒ වගේම ਸਰුවචන් වහන්සේ විසින් පනවන ලද්දක්. ඒකට සුත අනුග්‍රහිතය කියලා පොතේ සඳහන් වෙන්නේ. අපි අසුවිරු ඥාන, පෞසුත ඥාන, පොතේ දැනුම නැත්නම් අපි වචනෙන් කියන ත්‍රිපිටක දැනුම වැඩිකරනද බණ භාවනා කරන ගමන් අපි ධර්ම දේශනාවක් අහනවා. ඉතින් මේකට කියන්නේ සුත අනුග්‍රහිතය කියලා. ධර්ම දේශනාවකට අපි ගෞරවයෙන් සතිය පැහැදී අහුම්කම් දෙනවා. ඉතින් සුත අනුග්‍රහිතයට කලින් අපි සීලේක පිටලා සීලානුගහිතය කරනවා. ඒක අපි හිත අලුත් කරගන්නවා. මේ ධර්ම දේශනාවට අහිංකම් දීමෙන් අපේ දැනුම මේ කරගෙන යන වැඩේට ප්‍රායෝගික අත්ලක් වශයෙන් දැනුම උපදේශපන්ති අලුත් දෙය කරගන්නවා. සාකච්ඡා අනුග්‍රහිතී ධර්ම සාකච්ඡාවලදී අපිට මතුවෙන සැක සංකා තැන් ග්‍රන්ථි ස්ථාන සැකමුසු තැන් ප්‍රශ්න කරලා සාකච්ඡාවක් මාර්ගයෙන් අපි අයින් කර ගන්නවා මේ ආකාරයෙන් අපි විවිධ විදියට හිත තෙද ගන්නව ගන්නවා අපි මේ කරන වැඩේට එල්ලයක් ලබා ගන්න. එහෙම පරිසරය වපසරිය සූදානම් කරන්නේ නැතුව අමාරුයි හිතේ සමාධියක් ගන්න. අමාරුයි හිතට සමතයක් ඇති කරගන්න. ඉතින් ඒ විදිහට සීලයෙන් සුතයෙන් සාකච්ඡාවෙන් හිත තෙද ගන්නවලා ආඩ්‍ය කරලා තමයි අපි මේ ආසනයක වාඩි වෙලා මේ භාවනා ශක්තියක් සමාධියක් ඇති කරගන්න උත්සාහ කරන්නේ එතකොට තමයි අපට නිසි සමාධිය ඇති වුණාට පස්සේ විපස්සනා කිරීමක් නැත්නම් ඇති හැටිය දැකීමක් නැත්නම් අපි සාමාන්‍ය වචනෙන් කියන විදිහට බෞද්ධයන් පාවිච්චි කරන විදිහට අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණේ දැක ගැනීමක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ලක්ෂණ අපි ළඟ දැනට අනිකුත් බොහෝ ජනතාවට වැඩිය තියෙනවා වෙන්න පුළුවන්. නමුත් භාවනාවකට වැඩමුළුවකට මුළු දුන්නාට පස්සේ අපි වුණා හැමදාම මේ වැඩ කරන පිහියක් ගගා මුවත් කර කර පාවිච්චි කරනවා වගේ සීලකෙන් නිතර ආවර්ජනය කරන්න ඕනේ. ඒ වගේම සුතය අපිට තියෙන දැනුම ඒ භාවනාවට ගැළපෙන විදිහට නිතර යොමු කරව ගන්න ඕනේ. සාකච්ඡාවෙන් හරියට කමඨාන සුද්ධ කර ගන්න ඕනේ. ඒ වගේම සමතේදී විපස්සනාවේදී අපි අපේ පාටු මාවතට අපේ නිවැරදි මාවතට හිත නිතරම යොමු කරව ගන්න ඕනේ. ඒ මොකද සමත භාවනාවට ඉඳගත්තට පස්සේ විපස්සනා භාවනාවට ඉඳගත්තට පස්සේ අපිට උපදෙස් දෙන්න කවුරක්වත් නැහැ. මේ ආහන ටික තමයි මේ සාකච්ඡා කරන ටික තමයි අපිට ගුරු ගුරුවරයෙක් වෙන්නේ. ඒ වගේම මේ සීලය තමයි අපිට ආඩ්‍ය ගතියක් දෙයක් ඇති වෙන්නේ. නිසා අපි නිතරම ඒ සීලය, සුතය, සාකච්ඡාව අලුත් වැඩියා කරමින් කරමින් නැවත නැවත භාවනා කරමින් තමයි අරමුණ කෙල්ලේ ඒකෝදි භාවය ඇති කරගන්න. ඉතින් මේ විදිහට භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙනකොට මේ කරන ධර්ම දේශනා සුතානුකහිතක් වශයෙන් අපි සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ නිස්සාරණ වනේ අපේ චාරිත්‍රාක් තමයි. මේ ධර්ම දේශනාවල් මේ වැඩමුළුවට එක දේශනාවලියක් විදිහට එකින් එකට ඇමිනිලා එකින් එකට ගුණ වෙලා ගෙතිලා යන තාලට කරන එක. ඉතින් ඒ සඳහා මේ තාක්කල් අපි පාවිච්චි කරපු චාරිත්‍රය තමයි සර්වචන් වහන්සේ විසින් දේශිත සූත්‍රයක් එහෙම නැත්නම් කතාවක් ඉදිරියෙන් තියාගෙන ඒක දිගේ දවසින් දවස දවසින් දවස ඇතුළටකට ඇතුළාන්තයකට ගැඹුරකට යන එක. ඉතින් අද මේ 90 වෙනි භාවනා වැඩමුළුව සඳහා පළවෙනි දවසේ මම මේ ඉදිරිපත් කරපු මුණචපරං ආවුසෝ බික්කු චෝදිතෝ චෝදකේන අඤ්ඤ අනඤ්ඤං පටිචරති ආදි වශයෙන් මේ පාඩේ උපුටා ගන්නා ලද්දේ ਸਰුවචන දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය පොතේ නැත්නම් මජ්ක්‍ධිම නිකාය කියන පොතේ සඳහන් අනුමාන සූත්‍රය. මේ අනුමාන සූත්‍රයෙන් මිනිස්සුෙකුට ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපජි වේවා තමගේ සාමාන්‍ය බුද්ධියෙන් මේ වෙනකොටත් හොඳ වෙන්න උත්සාහ කරන කෙනාට නැත්තම් නරක දුරුවන් කරගෙන මේ සමාජයේ විසම සමාජයේ නමුත් යම් ප්‍රමාණයකට හොඳ වෙන්න මේ වෙනකොටත් ප්‍රතිතද කරගත්ත හික්මිච්ච සීලවන්ත වෙච්ච සදාචාර සම්පන්න වෙච්ච මහාත්මගත ජීවුන කරගත්ත කෙනාට යම් ආකාරයකටද තමන් නරක කෙනෙක් නොවිය හොඳ වෙන්න තමන්ම තමන්ගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කළේ ඒ ඥාණයම අනුමාන වශයෙන් ගෙනල්ලා අනුමිනි ඥානයක් කියලා කියනවා වඩා හොඳ වීම සඳහා පාවිච්චි කරන්න කරන ආරාධනාවක් මේ අනුමාන සූත්‍රයේදී. නිසා අනුමාන සූත්‍රයේදී අපි ඉදිරියට ඉදිරිපත් කරගන්නේ නරක අයට නෙවෙයි. දැනටමත් නරක හොඳ දික තේරුම් අරගෙන නරක ශක්ති ප්‍රමාණයෙන් අයින් කරලා දැනටමත් Tamanට සතුටු මට්ටමකට හොඳට ආපු කෙනා ඒ සඳහා ගොඩාක් ක්‍රමසාවිදි පාවිච්චි කරනවානේ මෙතෙන්ට එන්න අන්නේ පාවිච්චි කරන ක්‍රම පාවිච්චි කරන විදි කොච්චරක් සාර්ථකද කොච්චරක් අසාර්ථකද එහෙම නැත්නම් කොච්චරක් අත්දැකීමට පරද කොච්චරක් නිකන් උදු පොතේ දැනුමද කියන එක සලකලා බලලා මේ හොඳ වෙලා මදි ශාසනයක් ලැබිච්ච වෙලාවේ බුද්ධෝත්පාද කාලේ මනුස්සාත්ම භාවයක් ලැබිච්ච වෙලාවේ ක්ෂණ සම්පත්‍ය ඉදිරිපත් කරන එක වඩා හොඳ දෙයකට අර තමන් ළඟ තියෙන ඥාණය වඩා තියුණු කරලා උපමට්ටම් කරලා ඉදිරියට ගන්න තමන්ටම තමන්ගේම අතීතයටම තමන්ගේ අත්දැකීම් වලටම තමන්ගේ සාර්ථකත්වයටම සාදු කියලා සමාදන් වෙලා ඒක වඩා හොඳින් පාවිච්චි කිරීමට කරන තාමත් ප්‍රායෝගික එතන හැම කෙනෙකුටම Tamanටම වගකීම ගෞරවය දීලා ඉදිරියට යන ක්‍රමයක්. ඉතින් මේක සර්වඥාන්සේගේ ක්‍රමයක්. නමුත් මේ අනුමාන සූත්‍රය සර්වඥ එහෙම නැත්නම් ශාස්ත්‍ර භාෂණයක් නෙවෙයි ඒක ශ්‍රාවක භාෂණයක්. ඒව නැත්තම් මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ද විවරණයක්. ඉතින් මේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මේ අනුමාන සූත්‍රය ඉදිරිපත් කරන්නේ තමන් වහන්සේගේම උනන්දුවේ. සිද්ධියක් ඇති වෙලා කවුරුත් ඇවිල්ලා අහලා නෙවෙයි. ඒ වගේම මේ අපි අද ඉදිරිපත් කරගන්නේ ඒ අනුමාන සූත්‍රය යටතේ නැත්නම් අනුමාන ක්‍රමයට කෙනෙක් දුර්වච සහ සුවච වීම සම්බන්ධ මහා මොග්ගල්ලාන සාංශික දැනුම අනුව කරුණු 18ක් ගෙන හරපාමින් එක්කෙනෙකුට එක පාරක් නිවිවෘත කරන්න එක කවුලක් නිවිවෘත කරන්න එක විවරයක් නිවිවෘත කරන්න විවර 18ක් හොයලා දෙනවා මෙන්න මේව කල්පනා කරලා බලලා දුර්වච වෙන්නේ නැතුව, ඔලමුල වෙන්නේ නැතුව, ප්‍රගල්භ වෙන්නේ නැතුව, එහෙම නැත්නම් කීවානාහන තත්ත්වයටපත් වෙන්නේ නැතුව කීවා ආහන සුවච කීකරු මුදු අනතිමානී ගුණ ඇති කර ගැනීම සඳහා එවැනි තත්වයකටපත් වෙන්නේ ඉස්සෙල්ලා අමාරුවටපත් වෙන්නේ ඉස්සරලා ගොඩින්ම ගොඩ එන ක්‍රමයක් මේ අනුමාන සූත්‍රය සඳහන් වෙනවා. ඉතින් අපි ඒ කියන්නේ 87 88 89 කියන පසුගිය වැඩමුළු තුනේදිමත් අපි මේ සූත්‍රෙමයි දිගටම සාකච්ඡා කරන්නේ. ඒ වගේදී අපි මේ වෙනකොට කරුණු නමයක්, දෝවචස කරන ධර්ම නමයක්, ඔලමුල කරන ධර්ම නමයක්, ප්‍රගල්භ කරන ධර්ම නමයක්, එහෙම නැත්නම් හිතුවක්කාර ධර්ම නමයක් සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡා කරලා ඒක සුවච වෙන හැටි, මුරුදු වෙන හැටි, අනතිමානි වෙන හැටි ආත්ම ගති දියුණු කරන්න හැටි සදාචාර සම්පන්න කරගන්න යර නරක ගුණය අයින් කරලා මේ හොඳ ගුණයට පත්වීමට තර්කන හතරකින් ඊවර හතරකින් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විස්තර කරනවා ඒ නිසා මේක හරීම තාර්කික එත හරීම අධ්‍යාපනඥයෙකුට පවා හොඳට තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් එනිසා හැම කෙනාටම සමාන ආරාධනාවක් තියෙනවා කාටවත් කියන්න බෑ මේක මට තේරෙන්නේ නැහැ මේක මට කරන්න බෑ කියලා. මොකද දැනටමත් කරලා සාර්ථක වෙච්ච ප්‍රතිඵල ටිකක් සාක්කියට අරන ඒක වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් මේකේ තියෙනවා. ඉතින් මේ විවරණේ මේ හඳුන්වා දීමේ මේ මතකෙන් පස්සේ අපි පසුගිය වැඩමුළුවේදීත් මතක් කරගත්ත විදිහට මේ සාරිපුත්‍ර ස්වාමීන් මහමොග්ගලන් ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන මේ දෝවචස්ස කරන ධර්ම දුර්වච කරන ධර්මයට පසුගිය වැඩමුළුවේදී මතු කරගත්තා දුර්වචස් ධර්ම වලට තමයි අපි සාමාන්‍ය කොල්ලෝ කියලා අතර වර්චස් කියලා වචනයක් තියෙන්නේ. වැඩි වර්චස්. වැඩක් කරනකොට කවුරු හරි අතරපැන්න බැනලා ඒක සංනිවේදනයේ සවුතු කරලා තනට ගැලපෙන්නේ නැති පැත්තටපත් ආපු වර්චස් කරගත්තයි කියලා කියන වර්චස් කියලා කියන්නේ වසුරු කියලා කියන්නේ අසුචි වලට. වර්චස් කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ දුර්වචස් කියන මේ pāli වචනෙන් ඒ නිසා ඒක සමාජ ආශ්‍රයයට යනකොට නිකන් උසුරු තත්ත්වයකට ඇවිල්ලා තිනවා. මේ මනුස්සයා මෙතෙන් ඇවිල්ලා අපරාධ වැඩි වර්චස් කරගත්තනේ. එහෙම නැත්නම් අපි වැඩි හොඳට කරගෙන ගියේ කියන කතාව වගේ තියෙනවා. ඒක නිසා මේ සූත්‍රයට එනත මේ අනුමාන සූත්‍රය මේ අපි සාකච්ඡා කරන්න අංශයට ගත්තාම අපට තේරෙයි තේරෙන්න ඕනේ ඇයි අපි සමහර අයට අප්‍රියමනාප කියලා. ඒ මොකද අපි දන්නේ නැතුව අපි ආ වර්චස් කරගන්න. අපි කතා කරනකොට හෝ ඉදිරිපත් කරන ස්වරූපයෙන් අප්‍රසාද වෙන තාලයක් තිබිලා තියෙනවා. අපටත් වැටහෙවි මම සමහරව මට පේන්න බෑ. සමහරව මට අප්‍රසාදයි. සමහරව ප්‍රධානයි ප්‍රසාදයි. ඒ ඒ කෙනාගේ තියෙන දුර්වචකතිය නිසා. ඒ කෙනාගේ තියෙන වර්චස් ගතිය නිසා. ඉතින් මේ දෙක දන්නවා නම් දැන් මම මම කැමැති වැඩිහිටියන්ට, කල්යාණ මිත්‍රයන්ට, සත්පුරුෂයන් අතර හරි ආසයි මේ සුහදව කටයුතු කරන්න යත්තන්ගේ ප්‍රසාදය දිනා ගන්න නමුත් මම කොච්චර උත්සාහ කරත් මට යත්තන්ගේ මට මගේ ජීවිතේට බලපාන සත්පුරුෂයන්ගේ ප්‍රසාදය ඇති තරමට මට ලබා ගන්න බෑ ඒ මොකද මම තාම දන්නේ නැති ඊ타මසියුම් සදාචාරයට ගැලපෙන්නේ නැති තරම් නොවන එක්ක වචන එක්ක ක්‍රියා එක්ක ඉදිරිපත් කිරීම මම තාම දුර්වචයි මට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා සුවච වෙන්න. කීකරු වෙන්න. මුරුදු වෙන්න. අනතිමානි වෙන්න. ඒ වගේම තව සමහරු ඉන්නවා මගේ අවධානය දිනා ගන්න හරි උත්සාහ කරනවා නමුත් මට ඒත් එක මනාප නැහැ. මට ඒ අප්‍රිය යමනාපයි. ඒ මොකද මේ මිනිස්සයා මොන විදියෙන් සමාජ ක්‍රමයේ හැටියට ඇවිල්ලා ඉදිරිපත් වෙලා අනේ මට අර්ථින් ධර්මෙන් අනුශාසනා කරන්න මට පිහිට වෙන්න සත්පුරුෂයෙක් වෙන්න සත්‍ධර්මයේ කියලා දෙන්න කියලා කිව්වට ඉදිරිපත් කළා ඇත්තටම පවර්ලා තියෙන්නේ. ඒ වුණත් මේ මනුස්සයගේ වැඩ කටයුතු වල මේක නැහැ. එසකොට මන්ට වැඩක් නැහැ මේක නිකම් මොනිනවකු කලයකට වතුරක් කිරුවා වගේ දේරුමක් නැති වැඩක් කියලා අපේ ටික කාලයක් යනකොට මානසිකත්වයෙන් ඒ පුද්ගලයා කොන් වෙනවා. ඒ අප්‍රියමනාප භාවයේ නිසා ඇසුර දුරස් වෙනවා. ඉතින් මේක නැති කෙනෙක් ලෝකේ නැහැ. මේක නැති කෙනෙක් කවුරක්වත් ලෝකේ නැහැ. ඒ නිසා මේ කාරණාවට හිත යොදලා ඇයි මම මනාප වෙන අයට මනාපෙ ඉල්ලන අයට මට මනාපෙ ලබා ගන්න බැරි වුණා බැරිත් මගෙන් මනාපය ප්‍රසාදේ දිනා ගන්න අයට මට අමනාපය පහළ වෙන්නේ ඇයි කියන කාරණාව නැති කෙනෙක් මේ ශිෂ්ට සමාජයක නැහැ. අන්න ඒ කාරණාවට පසුබිම වෙන. චෛතසික ධර්ම විස්තර කරලා ඉස්සරහට අපි ඊගාවට එන චිත්තක්ෂණේ පටන් ටික ටික ටික ටික මේ අප්‍රසාද අමනාප තත්වයටපත් වෙන අපේ දුර්චකති නැති කරලා අපි දිගට දිගටම සෝචකී කරු මුරුදු අනචිමානී යෝගාවචරය ශිෂ්‍යාවක් ශිෂ්‍යයෙක් අන්තිවාසිකයෙක් බවටපත් වීමේ කලාව මෙතන කියන්නේ. ඉතින් ඒක පොඩි වැඩක් වෙන්න බෑ. මොකද මේක අපේ පෞරුෂත්වයේ දැනටමත් අටුවම් බහලා තියෙන යම් යම් ගති ලකුණු ඒ නිසා අපි සමහරවිට ප්‍රියයි සමහරවිට අප්‍රියයි. අපිත් සමහරවිට ප්‍රියයි සමහරවිට අප්‍රියයි. ඉතින් සාමාන්‍ය ලෝකයා හිතන්නේ මේක ජම්මානුගතව අපේ ඥානවල සම්බන්ධ වෙලා තියෙන එකක් ඒක වරක් කරන්න වෙනස් කරන්න බෑ කියලා. ඒ නිසා අපි මේ අප්‍රිය යමනාපය කියන හැලිච්ච මිනිස්සයා ආයෙ යන්න සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ එයා ගම් ඉදිරිකාරයක් විදිහට සලකලා සලකා නොබැලිය යුතු කෙනෙක් විදිහට සලකලා පැත්තකටම දාන. ඒ වගේම මම කාගේ හරි මන අපි ලබා ගන්න කැමැති ප්‍රසාදය ලබා ගන්න කැමැති නමුත් ඒකේ නා මම ළඟට යනකොට මට නුරුස්නා ගති පානවා. මට අප්‍රසාදේ පයිති අපි එතකොට ඒකත් බලාපොරොත්තු සුන්ගෙලා අතහැලා දාලා නිකන් ඉන්නේ. නමුත් මේ අනුමාන සූත්‍රය දන්නවනම් Tamange හිත හැදෙයි මෙන්න මේ තාලෙට. Taman යම් දවසක අප්‍රියමනාපයි කියලා හලපු කෙනෙක් ඉන්නවනේ. ඒ මිනිස්යා ඒ தත්ත්වයටපත් උනේ මම හෝ ඒ මිනිස්යා දැනගෙන එයා තුලින් දුර්වච ලක්ෂණ පහළ වෙලා තියෙනවා. ප්‍රගල්බ ලක්ෂණ පහළ වෙලා තියෙනවා. ඔලමුල ලක්ෂණ පහළ වෙලා තියෙනවා. කීවානාහන ගති පහළ වෙලා තියෙනවා. ඒක නිසා මම මයි ළඟත් එවැනි දුර්ලකම් තියාගෙන දුර්ච ගති තියාගෙන ඔලමුල ගති තියාගෙන අප්‍රියමනාප ගති තියාගෙන මං ඒ මිනිස්යාට ලයිස්ටිං කපලා දාලා එයා මගේ යම්මාන්තර වෛරකාරයෙක් කියලා අයින් කරන්න මම එච්චර සුද්ධවන්තයෙක් නෙමෙයි. මම ළඟ මේ අඩුපාඩුකම් තියෙන නිසා මේ මිනිස්සයා යම්මාකාරයකට සූච වෙනවා නම් මෘදු අනතිමානි වෙනවා නම් මං එයාට අනුකම්පා දෙන්නේ නැතුව සමාව දෙන්නේ නැතුව උදව් නොකර සිටීමම අමනකම. සිටීමම ප්‍රගල්භ ගතිය. සිටීමම පද්ද වෛරයක්. ඒ නිසා මම ඒකට අනුකම්පාව දෙන්නත් ඕනේ. ඒ වගේම මං අරය ළඟට යන්න කැමති, එයා මට කැමති නැහැ. මගේ ගුරුවරයාට මගේ ප්‍රසාදේ මට දිනා ගන්න බැරි නම් මම නැවත සලකා බලන්න ඕනේ. මයි ළඟ තියෙන දුර්වචකත අයින් කරලා මම සුවචකති හදාගත්තොත් මට ඒ දිනා ගන්න බැරි ගුරු ප්‍රසාදය දිනා ගන්න පුළුවන් වෙයි. ආන්න මේ විදිහට බලනකොට තමන්ගේ පෞරුෂත්වයේ පිපීමක්, වර්ධනයක්, විකසිත වීමක්, පුළුල් වීමක් මේ දුර්වචකන ධර්ම සහ සුවචකන ධර්ම හරහා කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කර්මානුරූපව අපි කවුරුත් එක්ක ගැටෙන්න ඉඩ තිබුණත්, ගැටිලා තිබුණත් අපි නැවත වරක් තමන්ගේ පෞරුෂත්වයේ සලකලා බලලා, නැවත වරක් තමන්ගේ චෛසික ධර්ම සලකලා බලලා, නැවත වරක් තමන්ගේ අවතු ප්‍රතුන් සලකලා බලලා ඒක පිළියම් කරනවා. මේක හරීම විප්ලවීය වෙනසක්. අර සම්ප්‍රදානුකූල මානසිකත්වයට එක්ක බලනකොට. මේක මේ මෑතකදී තමයි විද්‍යාවෙන් හොයාගත්තේ අපේ මනස අපේ පෞෂත්ව ලක්ෂණ අපේ රුචි අරුචිකම් දීර්ඝ කාලින පුහුණුවකින් වෙනස් කරන්න පුළුවන් කියලා. ඉස්සර කිව්වෙම නෑ මෙයා රාග චර්චයක් මෙයා ද්වේෂ චර්චයක් මෙයා මෝහ චර්චයක් ඒව ඇති වෙනස් කරන්න බෑ. ඒව ලබාවුවන් හැටියට තමයි බබා හම්බ වෙන්නේ කියලා ඉතින් කතා කර කර හිටියා. දැන් ලබාවුවන් හැටියට ඕනේ බබා හම්බ වෙන්න වෙන ක්‍රම වලට සිසිලින් කළ බබාලා ගන්න පුළුවන්. මේක එදා ඉඳලා අපි ළඟ තිබුණ එකක්. නමුත් මේ ක්‍රියාවලිය මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ක්‍රියාවලිය බලනකොට ශල්්‍ය වෛද්‍යවරයෙකුටත් වඩා නැත්නම් අක්ෂි වෛද්‍යවරයෙකුටත් වඩා මේ ඇහි තියෙන සුදක පණ්ඩ අක්ෂි වෛද්‍යවරයෙක් කරන ක්‍රමයටත් වඩා ඉතාමත්ම සූක්ෂමව මේ අපි කරන සතිපට්ඨාන භාවනාව හරහා අපිට කන්නාඩිකෙන් තමන්ගේ ප්‍රතිබිම්බේ බලලා ඒ ප්‍රතිබිම්බේ තියෙන නොගැලපෙන තැන් හදා ගන්නවා වගේ ලස්සන චරිතයක් හදා ගන්නවා මේ කියන්නේ මේ ඡන්දේ දිනන්නවක්වත් මයිකල් ජැක්සන් වෙන්නවත් නෙවෙයි. අපිට සත්පුරුෂයන්ගේ සද්ධර්මය ලබා ගන්න. අපිට අවශ්‍ය කරන මේ කුලූපදෘෂ්ටික ලබා ගන්න දැන් අපිට අපේ ඕලමලකන් නිසා මාන්නක් කරගති නිසා තක්කාය දිට්ඨිය නිසා තණ්හාව නිසා විත පැමිණෙන තියෙන විශාල ප්‍රවාහ විශාල අධ්‍යක්ෂ විශාල උපදේශ රාශියක් මගේ ඇතුළේ තියෙනවා. ඒ මොකද අපේ කොළමුල කන් නිසා ප්‍රගල්භ ගති නිසා අපේ තියෙන දෝචස කන්න අපි අපික දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ දෝවචස්ස කරන ධර්ම 18ක් පෙන්නන මේ අනුමාන සූත්‍රයේදී මොක්කලණ ස්වාමීන් වහන්සේ 18ටම ගැලපෙන පූර්විකාවක් දෙනවා. ඒක හරි මේ වැඩි වැඩි මහල්ලන්ට එහෙම නැත්නම් විශේෂයෙන්ම දුවදරුවන් ඉන්නේ නැත්තන්ට ගුරුවරයෙකුට තමන්ගේ ශිෂ්‍යෝ ඉන්නේ නැත්තඳ රසාවක නිලයක් දරන කෙනෙක් තමන් යටතේ වැඩ කරන අය ඉන්න කෙනෙකුට කවුරු හෝ කමන්නේ සමාජ ආශ්‍රය තියෙන කෙනාට හොඳටම අවශ්‍ය කරන දෙයක් හැබැයි එයාවත් දන්නේ නැති සියුම් තැනකින් මොක්කල්ලාන ස්වාමීන් වහන්සේ සාකච්ඡාව ආරම්භ කරනවා එහෙම නැත්නම් මාතුකාට බහිනවා මතක් කළා කියනවා තමන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට හිතන්ද යම් කිසි ශිෂ්‍යයෙක් ගුරුවරයෙක් කාට ගිහිල්ලා අනේ මට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න මට ගුරුවරයෙක් වෙන්න මගේ වැරද්දක් දකින්නවනම් මට අනුකම්පා කළා කියලා දෙන්න කියලා කියන කතාවට අපි සාසනික වශයෙන් කියන්නේ පවරනවායි කියන්නේ. තමන් පවරනවා ගිහිල්ලා මම ඊට පස්සේ ඔබතුමාගේ නැත්නම් ඔබතුමියගේ අන්තිවාසිකයේ ගෝලෙක් වෙන්න කැමති මට ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න මගේ වැරද්දක් දැක්කොත් මට කියලා දෙන්න මම මේක දැක්කොත් මම ඒකාන්තයෙන් හදා ගන්නයි කියලා අපි සාසනයට ඇතුල් වෙනකොට අනිවාර්යයෙන්ම අපි ආචාර්යන් වහන්සේ නම ආචාර්යන් වහන්සේව පත් කරගන්නවා. පත් කළ ගිහින් වැඳලා කියනවා මගේ ජීවිතේ ඊට පස්සේ ඔබ වහන්සේ මගේ තාත්තා වගේ ඔබ වහන්සේට මම පවරනවා පැවරෙනවා පැවිදි වෙනකොට මට ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න කියලා. ඒකට කියන්නේ පවරනවා කියන්නේ. වස්සමාදන් වෙලා වස්සීවරණ කොටත් අපි ඒකට වස්වාසපු සංඝයාට පවරනවා. මම මේ අපි අපි මාස 3ක් අපි එකට ගස්කේ ගත කළා. ඒ කාලය තුල අපි කැලිය බක්කාවා. ඒක වහලයට බුදිය ගත්තා. ඔබතුමා හෝ ඔබතුමිය විශේෂම සංඝයා වහන්සලා මේක තේරෙන්නේ. දිත්තේනවා සුතේනවා පටිසංකායවා වදත්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි කියලා මගේ යම් නරක හැසිරීමක් නරක වචනයක් ඇසුවාන දැක්කාන ඇසුවානම් සැක කරානම් කර්මාකල මට අනුකම්පාවෙන් පිංස කියන්නේ. මමත් ඒක දැක්කොත් ඒ විදිහට මම මේක පිළියම් කරනවා. මෙහෙම පැවරුමක් ගිහි ලෝකේ නැහැ. කරන්නත් බෑ. කෙරුවත් ඒක ඡාටුව කරන්න. ඒක නිසා මේ පවාරණ වැඩපිළිවෙල නිසා මේ සංඝයාට ලැබෙන කුසලය තමයි අපි කටින් පින්කමේදී ගියොත් එක බෙදා ගන්න. ඒක කියනවා බොහොම බරපතල කුසලයක් කියලා. මොකද මාස 3ක්ම එකට භාවනා කරලා මාස තුන අවසානයේ කියනවා මගේ අතින් වැරද්දක් දැක්කා නම් දුටුවා නම් ඇහුවා නම් සැක කෙරුවා නම් මට කරුණා කළා කියන්නේ. මේ තාමත් චාරිත්‍රාක් විදිහට අපේ භික්ෂු සංඝයා අතර තියෙන සාමාන්‍ය රැත්තොත් එක කරනවා. ඉතින් මෙහෙම සමහර වෙලාවට ගිහියත්ෝ කරනවා. මේක කතෝලික පල්ලියත් කරනවා. කතෝලික පල්ලියේ තියෙනවා ඊළට කට තියලා කියනවා කියලා කතාවක්. පාපොච්චාරණයක් තියෙනවා. ගිහිල්ලා එක දවසකට පාදිලි ඇතුලේ ඉන්නවා. වැරදි කරපු එක්කනා ගිහිල්ලා කවුද ඉන්නේ කියලා දන්නේ ඇතුලේ තමන්ගේ පාපය අච්චරද්ද පාවරද්ද අච්චරද්ද අතපසු වීම ගිහිලා කියනවා. එතකොට ඇතුලේ ඉන්න ඒ අහුම්කම් දෙන කෙනා බයිබලයේ තියෙන විදිහට යාට කියනවා එහෙනම් මෙන්න මේ වැරද්දට මේ දඬුවම තියෙනවා. එහෙනම් ඊට පස්සේ මේක නොකර ඉන්න වග බලාගන්නයි කියලා. ඉතින් ඒක විනාගම් වලට ගිහිලා තියෙනවා මං හිතන්නේ අපේ සරුවචන් වහන්සේගේ ක්‍රමේ තමයි. ඉතින් ගිය වශයෙන් මොත් අපි ගුරුවරෙක් එක්ක වැඩ කරනකොට අපි දන්නවා ගුරුවරට දරදී ඇදලා ගුරුවරගේ ප්‍රසාදේ දිනාගෙන ගුරුවරගම ශිල්ප ගන්න ඕන. අම්මලා තාත්තට ඒ උපස්ථාන කරලා අම්මලා තාත්තගේ දායාද අපි ලබා ගන්න ඕන. ඒ වගේම යම් ශිල්පයකට ගියොත් ඒ ශිල්පේ දන්න ශිල්පියාට අපි අන්තිවාසිකව ඉඳලා එයාගෙන් ශිල්පේ ගන්න ඕන. ඉතින් මේ ක්‍රමේ මෑතක් වෙනකොට ශල්්‍ය වලට පරිවර්තනය වුණා. ගුරුවරට මෙච්චර ගාණක් ගෙවනවා. ශිල්පියාට මේ තරම් ගාණක් ගෙවනවා. සමහර බටහිර රටවල් වල අම්මයි තාත්තයි තමන්ගේ දරුවට වීදම් කරපු හැම සතේම ලියනවා. දරුවා රසාව කරුවට පස්සේ ඒ ගාන අම්මට ගෙවනවා. ඊට පස්සේ අම්මා බැල්ලියක් වුණත් එකයි රජපැත්‍රි වුණත් එකයි ගාන ගෙවලා කිරිබිල ගෙවනවා. ඒකට පස්සේ ඉවරයි කතාව. ඒ ඔක්කොම සල්ලි වුණාට පස්සේ අර දරුවා දෙමව්පියන් කෙරෙහි හෝ ගුරුවරයා කෙරෙහි හෝ ශිල්පියා කෙරෙහි ඒ ගුරු ගුරු ගෞරවේ නැතුව යනවා. මුදලට යට වෙනවා. මුදලට යට වුණාට පස්සේ ඕනම දෙයක් සල්ලි වලට යන්න ගියාම අර සරල ඊටාම ජීවිත වැදගත් බයලජ්ජා දෙක නැතුව යනවා. නමුත් මේ ශාසනයේ එහෙම සල්ලි කතාවක් නැහැ. හැම කටයුත්තක්ම කරෙන්නේ ගුරුනාංශකින් ගෝලයාට ඒ ශිල්පයේ සහ විනය ඉගැන්වීම හරහා ගෝලයා ගුරුනාංශයට දරදී ඇදලා උපස්ථාන කිරීම හරහා බොහෝම ලිංගතු සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධය තිබුණත් සමහර ගුරුවරු කීර්ති ගෝලය අහන්නේ නැහැ. සමහර ගෝලයින්ට ගුරුවරක ප්‍රසාදේ දිනාගත්තට ඉල්ලුවල දෙන්නේ නැහැ. හැබැයි මේ ගුරුවරයා කියලා ගුරුවරයා මේ ගෝලයා මේ ගුරුවරට කියලා තියෙන්නේ. ඔබ වහන්සේ මගේ ගුරුන් වහන්සේ වෙන්න, උපාධ්‍යයන් වහන්සේ වෙන්න, මගේ අත්තරද්දක් තියෙනවා නම් දකින්න අත් වචනයක් කරලා මට කියන්න සැකයක් තියෙනවා නම් කියන්න කියලා. සාරිපු මම කල්ලාන සංස කියනවා යම් කෙනෙක් මේ විදිහට පවර්ලා තිබුණත් රද්දද්ද කළා මට කියන්න කියලා එයා ළඟ දෝචස්ස කරන ධර්ම තියෙනවනම් දුර්ජය ධර්ම තියෙනවනම් පැවරුවත් එයාට උපදෙස් දෙන්න යන්නේ සරත්‍යක් කියලා දැනගන්න මම කිව්වට අහන්නේ නැහැ කියලා කියනවා ඒ කෙනා මේ මට අනේ මට උපදෙස් දෙන්න කියලා තිබුණත් එයාගේ මේ දුර්ජය ධර්ම තියෙනවනම් ප්‍රගල්භ ධර්ම තියෙනවා නම් ඔලොමල ධර්ම තියෙනවා නම් හිතුවක්කාර ධර්ම තියෙනවා නම් එයාට අප්‍රිය වෙනවා අමනාප වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් වරින් වර කල්පනා කරලා බලනකොට තමන්ට තේරෙනවා නම් බික්කු චෝදිතෝ චෝදකේන අනඤ්ඤං පටිචරති කියලා කියනවා කාට හරි කවුරු හරි චෝදනාවක් කරපුවාන් එකට එක කියනවනම් චෝදනාවට චෝදනාවෙන් කතාව වෙන පැත්තකට හරවනවා. කියන දේ ආරකෙන් මේකෙන් මල්ලෙන් ගහනවා කියලා අපි කියන්නේ. මල්ලෙන් ගහලා චෝදනා කරනකොට එහෙම මේ කරකොල වෙන පැත්තකට චෝදනාව හරවනවා. එහෙම නැත්නම් බහිද්දා කතාවේ අපනාමේටි. හටිටුක හොයලා බලලා කියන්න එපා මම හිටියද කියලා කොහොමද දන්නේ මම නෙවෙයිනේ හිටියේ අහවලානේ හිටියේ කියලා එක එක જાති වලින් අර චෝදනාව වෙන කතාවල් වලට නරිය බල්ලේ කතාවලට හරවනවා. එහෙම නැත්නම් කෝපංච දෝසංච අප්පංච අප්පත් අපච්චංච පාතු කරෝති නුරුස්නා ගති පාන. ඒ නිසා මේ මට චෝදනා කරපම් මට උපදෙස් දීපම් මට අර්ථින් ධර්මෙන් අනුශාසනා කරපම් කියලා කිව්වට ප්‍රසිද්ධ සභාවේ වැරද්දක් පෙන්නලා දෙනකොටම ඒකට ඒ චෝදනාව මේක වෙන කාට හරි පවරන්න හදනවා එහෙම නැත්නම් නොමනාප කතිය පහල කරනවා එහෙම නැත්නම් අනම්මනම් කතාවලින් මල්ලින් ගහලා පයින් යන්නේ தત્ත්වයේ තියෙනවා නම් ගුරුවරෙක් පවා ශිෂ්‍යයෙකුට පැවරුමක් තිබ්බත් උපදෙස් දෙනවා වෙනුවට අප්‍රසාදේ පලකන. එතින් මේක තමයි මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඇඳලා පෙන්වන චිත්‍රය. මේ වගේ මේ චෝදනාවෙන් චෝදනා කරනකොට චූදිතයට අනම්මනම් කතා කියනවා මල්ලෙන් ගහනවා එහෙම නැත්නම් පුප්පනොයි කියලා කියන්නේ නුරුස්නා ගති පාන්නේ අන්නේ මොනවා තිබ්බත් Tamanට අර ගුරුවරගෙන් ලැබෙන උපදේශය නොලැබී යෑමට මේ දුර්වචි ගතිය බලපාන මේ වගේ කාරණා 18ක් තියෙනවා අපි අද කතා කරන්නේ මේ 10 වෙනි කාරණාව ගැන මේක තමයි චෝදනා කෙරුවට පස්සේ අනම්මනම් දේවල් වලින් මේක වහනව මල්ලෙන් ගහනව එතන මට ඔවා කියන්න දෙන්න එපා කියලා නුරුස්නා ගති පානවා එහෙම නැත්නම් ඔබට ඔබ හන්දර විවඳ මට අරගුරුන්නාන්සේ මං යනවා එතෙන්න කියලා ලෝභ ගති පානවා. මෙන්න මේ කරුණ මොනව හරි තියෙනවා නම් පවර්ලා තිබුණත් ගුරුවරගෙන් Tamanට අර්ථින් ධර්මෙන් අනුශාසනා නොලබී යන්න ඉඩ තියෙනවා. ඒ වෙනුවට ඒ ගුරුන්නාන්සේගෙන් Tamanට අප්‍රසාදේ හිමෙන් ඉඩ තියෙනවා. අමනාපේ හිමෙන් ඉඩ තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් Tamanගේ චරිතය හැදලා බලනකොට තේරෙනවා නම් මම මේ සුළු පිටසක් එක්ක යන්තම් ෂේප් වෙලා හිටියට උංග පිටසක්ගෙන් මට අප්‍රියමනාප ගතිය එනවයි කියලා එයා කල්පනා කරලා බලන්න ඕනේ මට මේ පවරපු කෙනෙක් නැත්නම් මට උපදෙස් දෙන්න තරම් සුදුස්සෙක් නැත්නම් මට උපදෙස් දෙන්න මම්ම පවරපු කෙනෙක් පනවගත්ත කෙනෙක් වුණත් මට යම් විදියකට වැරද්දක් පෙන්ලා දෙනකොට මට නුරුස්නා ගති පහළ වෙනවද මට ඒ කෙනාට මේ කියන දේ චෝදනා කරනකම්වත් ඉවසන්න බැරුව මල්ලෙන් ගහන කතා කතා කරනවද එහෙම නැත්නම් මේ කතාව වෙන පැත්තකට හරවනවා. මෙන්න මේ ඇත්තම නීති කියන්නේ ඔච්චරයි. උසාවිය කරන්නේ ওই ටික විතරයි. උසාවිය කරන්නේ මේ නඩුව පැත්තකදීදී ඉදිරිපත් කරපු ක්‍රමේ හොඳ නැහැ. ලියලා තියෙන අකුරු හොඳ නැහැ. සභාරීචිත ගැලවෙන්නේ අන්නම් මනම් කතා තියෙන. මුළු නීතියම තියෙන්නේ ඔච්චරයි. ඒ නිසා බොරුණෝ කියන නීතිච්චෙක් නැහැ කියලා නිකන් කට කතාවට කියනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔබ මේ නීතියෙන් දිනන්න නෙවෙයි හදන්නේ ගුරුනාංශික ප්‍රසාදේ දිනාගෙන අවශ්‍ය කරන්නා වූ අර්ථය ධර්ම ලබා ගන්න ක්‍රමය. එතකොට යම් හේයකින් යම් කිසි කෙනෙකුට Taman හැරිලා බලනකොට පේනවනම් මට උපදෙස් ලැබිය යුතු නැත්නම් උපදෙස් ලැබෙනවා වෙනකොට අප්‍රියමනාප ගතිය මට පහළලා තියෙනවායි කියලා සලකා බලන්න කියලා තියෙනවා මම ඒතුමන් එතුමිය මට යම් වෙලාවක මෙන්න මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න කියලා චෝදනා මුඛයෙන් කතා කරනකොට මම නුරුස්නා ගති පහළලා තියෙනවද මම මල්ලෙන් ගහන කතා කතා කරලා තියනවාද? දැන් චෝදනාව වෙන පැත්තකට හරවන්න එක එක ක්‍රම යොදලා තියනවාද කියලා බලලා මම දිගටම මේක පිළිබඳව අදිෂ්ඨානයක් ගත්තේ නැත්නම් හිත හදාගත්තේ නැත්නම් මට සංසාරේ පුරාවටම බුද්ධෝත්පාද කාලයක බුදු ගුණ මට නොලැබී යනවා. හොඳ ගුරුවරු හිටියට මට ගුරුවරයන්ගෙන් උපදෙස් නොලැබී යනවා. ඒක නිසා මම මේ මගේ මේ දුර්වච ගතිය මම නැති කරන්න ඕනේ කියලා. ඒ කෙනාට චිත්ත මාත්‍රාවක් හිතක් උපදිනවා නම් ඒක නිවනටත් වැඩිය වටිනවා. මේක මයි ළඟ තියෙන දුර්ගුණයක් දුරච ගතියක් ඊළඟ තියෙන ප්‍රගල්භ ගතියක් හිතුවක්කාර ගතියක් ඒ නිසා මෙච්චර වටන බුද්ධෝත්පාද කාලේ ඉපදිලා මෙච්චර වටන මනුසාත් පාගක් ලැබිලා මෙච්චර වටන පැවිද්දක් වුණත් ලැබිලා මට අවශ්‍ය කරන්නා වූ ධර්මය අර්ථය නොලැබෙන්න හේතුව මගේ දුරචකමයි කියලා තාන කෙනෙකුට තේරෙනවා නම් ඒ මැත්තේ එයා හිතනවා නම් මම මේ මගේ මේ දුරචකති නැති කරන්න ඕනේ කියලා ඒක බුදුරජාන් වහන්සේ පෙන්නනේ ශාසනයක පණ ශාසනයක සජීවී ගතිය කියන්නේ. ඇත්තටම ඒක තමයි අද හිඟාක්ම දුර්ලභ දේ. අපි මේ එක එකන ආණ්ඩු මට්ටු කරන්න කෙවිතක් අතට අරන නීති හදාගෙන එයා වරදී බඳලා එයාට දඬුවම් කරන එක බුදුජානනාංශික ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහනක් නැහැ. බුදුජානනාංශිකේ එකම සඳහන තමයි ඒ කෙනාට හේතු ගන්නලා දෙනවා මේ කතාව උඹ ළඟ තියෙන ජම්ම ගතිය. මොකක් හරි කරනකොට මල්ලෙන් ගන්නවා. මොකක් හරි කරනකොට අරකට මේකට හරවනවා. එහෙම නැත්නම් වැරද්ද පෙන්ලා දෙන එක දොස් පවරනවා. මේ ලෝභ දෝෂ අප්‍රසාදේ පල කරනවා. අන්න මේ ගතිය තියෙනකන් අපිට කවදාවත් සද්ධර්මය ලැබෙන්නේ නැහැ. අපිට කවදාකවත් විපස්සනාවක් කරගන්න වෙන්නේ නැහැ. අපිට කවදාවත් හිතේ ක්ලාස් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම අඩු ගාණ චිත්ත මාත්‍රාව උපදවා ගනින්. මයි ළඟ මෙහෙම ගතියක් තියෙනවා. කවුරුත් කිව්වට නෙවෙයි. කවුරුත් ප්‍රසාද කරගන්න නෙවෙයි. මේක මට සද්ධර්මයෙන් උලයිපී යෑමට හේතු වෙන නිසා මම හිතක් උපදව ගන්නවා මේ ඊට පස්සේ මට කවුරු හරි චෝදනාවෙන් චෝදනා කරනකොට මම වෙනත් භාගකින් කතාව හරවන්නෙත් නෑ මල්ලෙන් ගහන්නෙත් නෑ උපදෙස් දෙන එකනට නැත්නම් චෝදනා කරන කෙනාට අප්‍රසාදේ පළ කරන්නෙත් නෑ කියලා මේ චිත්ත මාත්‍රාව උපදවපු කෙනා එතෙන් පටන්ම හිත අලුත් වෙන්න පටන් ගන්නවා එයාට හැම සම්බන්ධයකදීම හැම කතාවකදීම හැම ගනුදෙනුවකදීම හැම වෙලාවෙදීම එයාට හික්මෙන්න දෙයක් බයලජ්ජා පිටව ගන්න දෙයක් සීලවන්ත වෙන්න කාරණාවක් හිතට එනවා. ඉතින් මේ පළවෙනිම වූත් වැදගත්ම වූ කියන මේකට කියන හැබෑ වෙනස කියලා මට හැදෙන්න ඕනේ. මම මේක මං හදා ගන්න ඕනේ කියලා ඇති කරන මේ චිත්ත මාත්‍රාව. එතන මේ හිතවිලි මාත්‍රාව මේක තමයි ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් මෙතන තියෙන පටලැවිල්ල තමයි අපි මේ චිත්ත මාත්‍රාව ඇති කරවන්න හදන සම්පූර්ණ අවුල. කවදාකවත් කාටවත් මේක ඇති කරවන්න බෑ. දෙමාපියෝ හිතනවා මේ වගේ දරුවෝ කීකරු කරවන්න ඕනේ කියලා. කරන් එහෙම හිතන් හිතන දරුවෝ තව තවත් ප්‍රගල්භ වෙනවා, තව තවත් අකීකරු වෙනවා, තව තවත් දුර්වච වෙනවා. වෙන්න තියෙන ඉඩ වැඩි. එහෙම නැත්නම් ගුරුවරයා හිතනවා නම් ගෝලියෝ මේ විදිහට තනන්න ඕනේ, හදන්න ඕනේ, ගහන්න ඕනේ, මම මේව කීකරු කරගන්න ඕනේ කියලා. හරියට හරින ගෝලියොත් ඉන්නවා. නමුත් හුඟ දෙනෙක් තව තවත් ප්‍රගල්භ වෙනවා. ඉතින් ඒක නිසා මේක බුදුහාමුදුරුව කවුරුත් විසින් කාටවත් කරන එකක් නෙවෙයි. තමන්ගේ චිත්තසංතානයේ තියෙනා වූ මේ දුර්චකතිය තර්කානුකූලව තේරුම් අරගෙන මේ අප්‍රසාදයට අමනාපයට පත් වෙන බව තේරුම් ගන්න මම හැදෙන්න ඕනේ කියලා ගන්න මේ වෙනස ඊට පස්සේ තමයි වෙනසක් වෙනවා නම් වෙන්නේ. ඉතින් මේ නිසා කිසිම කෙනෙකුට මූලධර්මවාදයක් ඇතිකරන්න ශක්තියක් උද්දාගමේ නැහැ. මගේ දරුවෝ මෙහෙම වෙන්න ඕන, මගේ ගෝලයෝ මෙහෙම වෙන්න ඕන කියලා කාටවත් එහෙම නහරතද වෙන්න පරිතත කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සාමෝකල් අනුසවාංශෝගේ කාරණාව කියලා දෙන්න පුළුවන්. ඔබ මේ චිත්ත මාත්‍රාව ඇති කරගත්තේ නැත්නම් ඔබ නිකම්ම නිකං ලැබිච්ච බුද්ධ ශාසන ප්‍රතිඵල නැතුව යනවා. ගුරුවරයෙක් ළඟ හිටියත් ගුණය ලබන්න බැරි වෙනවා. ඉඳ ඉඳ එක වේර විඳ විඳ තාම්මනහර අනේ දෙව්දත් නොදුටු මොක්පුර කියලා ලියලා තියෙනවනේ. බුදුහාමුදුරුත් එක්කම ඉන්නේ. එක්කම බණ අහන්නේ. අනේ කවදාකවත් ස්වර්ගයටවත් ය아가න්න බෑ. ඒ තරම් ප්‍රගල්භයි. ඒ තරම දුර්වචයි. බුදුහාමුදුරුවෝ පව අප්‍රසාදයට පළ වෙනවා. ඉතින් මයි ළඟත් අප්‍රසාදය ඇතිලා තිනවා දේවදත්ත ගතිරියක් මයි ළඟ තියෙනවා මම මේක වැඩි කල නොයන් ඉස්සලා මේක හදා ගන්න ඕනේ කියලා මේ චිත්ත මාත්‍රාව උපදවා ගත්තොත් ඒ මාස එදා ඉඳලා කීකරු වෙන සුවච වෙන යටහත් පහත් වෙන ධර්මයට ගරු කරන ගුරුවරට ගරු කරන කෙනෙක් පාටපත් වෙනවා මේක තමයි ඒ ජීවිතයේ මේ ප්‍රකල්පතාවය නැත්නම් මේ දුරචගතිය අනුව වෙනස ඇති වෙන තැන. ඉතින් ආයක කරන්නේ සුවච ගතියක් දුරච ගතිය අනිත් පැත්ත සුවච කියලා කියනවා. මුරුදු ගතිය, මුදු අනතිමානී ගතිය, යටහත් පහත් ගතිය මේ ගතිය තියෙනකොට ඕනම කෙනෙක් ඕනම කෙනෙකුට ප්‍රියයි. ඒක නිසා මම දුරුච ගතිය නැති කරලා සුවච ගතිය ඇති කරන්න ඕනෑ කියලා. කෙනාට ඇතුලෙන් ඇතිලා නැත්තම් ඒකට කියන්නේ කුසල ඡන්දය කියලා. කරබැලීමේ ආශාවක්. වඩා හොඳ වීමේ ඇතුළතින් එන කැක්කමක්. ඇතුළතින් එන ඡන්දයක් ඒ කෙනාට කිරිදිවෙනි දෙවියත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත් කියලා කොච්චර උපදෙස් දුන්නත් අහන්නේ ඇහෙන්නේ මොනින් නවක කලයකට වතුර ඇක්කලා වගේ ඇහෙන්නේ නැහැ. මොකද එයාට හැදෙන්න ඕන කමක් නැහැ. ඉතින් ඒක නිසා අද වගේ අපි මේ ඉන්න මේ 2015 වර්ෂයේ ගත්තාම මේ වගේ තැනක ඉඳලා බලනකොට අපිට වෙනවා සෑහෙන පිරිසක් මේ භාවනාවට උනන්දුයි භාවනාවට එනවා භාවනා මධ්‍යස්ථානට කැමතියි කියලා. නමුත් රට දිහා බලනකොට ජන විඥාන දිහා බලනකොට 99%ක්ම යන්නේ කුඩු ගහණ්ඩයි බොණ්ඩයි එහෙම නැත්නම් දුරාචාරයටයි සතුන් මරණ්ඩයි හොරකම් කරන්නයි. ඉව්වට යන්න ගියාම සල්ලිත් ඕනේ ලෙඩත් වෙනවා රට එහිලී විලංගුවත් වැටෙන්න ඕනේ ලැජ්ජාවටපත් වෙනවා මේකට ආපහු කිසිම සල්ලියක් අදින්න ඕනේ සම්පූර්ණ සදාචාරයක් හැදෙනවා තමන්ටත් අනුන්ටත් ආදර්ශයක් වෙනම කීයෙන් කී දෙනාද මෙහෙට එන්නේ කියලා බලන්නකෝ. දැන් අපේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට ඔයිට ඔයිට ඔළුවෙන් හිටගෙන කිව්වත් කණෙන් ඇදගෙන ආවත් එන්නේ නැහැ. ඉතින් ඒව හරකෙක් වන්දිට කියලා ඉතින් වැඩකුත් නැහැ. හරකක් හරක වතුරෙක් ගාවට ගෙනිච්චට වතුර බොන්නේ බොන්න කියලා අපිට කියත හැක. හරකගේ වැඩේ. එනිසා වතුර උනේ හරකනම් හොයාගෙන ගිහලා වතුර බොනවා. නිසා අද සජන විඥානයේ හරස් කරක් කරගෙන බැලුවොත් මේ වගේ ධර්ම මේ වගේ කටයුතු තියෙද්දී ඒවට නොයන පිළිසතියා බලනකොට 99.9999999 කරනවා. ඒ කෙනෙක් මොන්නම තාලිකවත් මේ පැත්තට ගන්න බෑනේ. ඒක කියනවා හරියට මහවැලිගඟේ වතුර බින්දුවක් කැලණි ගඟට යන්න තියෙන ප්‍රස්තාව කොච්චරද කියලා. 100 බින්දුවක්. මහවෙන් කල්ලික මහවලිකංගේ තියෙන තමයි ගලන්නේ. ඒක ඇවිල්ලා ආයෙ කල්ලිකකට එන්නේ නැහැ. අර නරක පාරේ යන්න ගිය එක නරකම තමයි. හොඳ පාරේ යන්න ගිය එක හොඳම තමයි. ඉතින් මම අහුවෙලා තියෙන්නේ මේ මේ මේ කතා කරන මම අහුවෙලා තියෙන්නේ මේ හොඳ පාරේද නරක පාරේද කියන එක කාටවත් අයිසි දෙයක් නෙවෙයි Tamanට අයිසි දෙයක්. අන්න ඒක පටන් ගන්නෙ මම ඊට පස්සේ දුර්වච වෙන්නේ මම සුවච වෙනවා. දැන් කර්ණිමිත්‍ර සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ කරණීයං අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමිච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ තමන්ගේ අර්ථ සිද්ධිය සලකන අර්ථ කුසලයේ සලකන කෙනා සුවච වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපි ගෞතම සරුවච්චන් වහන්සේ බුදු වුණාට පස්සෙත් කල්පනා කරා බුදු වුණත් ගුරුවරෙක් නැතුව ඉන්න හොඳ නැහැ. මට ගුරුවරෙක් ඉන්න ඕන කියලා ධර්මයේ ගුරු තන්හි සාසලකලා ධර්ම ගෞරවය පිළිටවගෙන ඒක තමයි කටයුතු කරන්නේ. මේ ලොකු සංසෝය පිසිපහේ කුටි ඉන්නකොට මම ලං වෙලා හිටිය උපස්ථායකයා වශයෙන් ඉන්න වෙලාවක ස්වාමීන් වහන්සේ කියනවා ඒ ලොකු ස්වාමීන් වහන්සේ එතකොට රන්නේ ලොක්ක කුටියත් හදලා දීලා ස්වාමීන් වහන්සේගේ සප පහසුවට ඒ ශාන්ති කියනවා මට නිකමට එක පාරට කාලා කැස්සක් ආවොත් මට ලැජ්ජාවක් හිතෙනකොට මට වැඩි වැඩි මාල්ලෙක් මේ ගෙදර ඉන්නවා. ඒ කෙනා ඉඳද්දි මම සද්ද කරන්න හොඳ නැහැ. මං හොඳටම දන්නවලු මට වැඩි වැඩි මාල්ලෙක් නැහැ කියලා. ඒ වුණාට මට ආයෙත් දොරක් වැහුණොත් කැස්සක් මිසක් ආවොත් මට හිත ලැජ්ජාවටපත් වෙනවා. ඉබේම ලැජ්ජා කරතන. ඊට පස්සේ මයෙන් අහනවා මේ නමට එහෙම කන්නේ නැද්ද කියලා. මං කිව්වා මට කොහොමදක් තියෙනවද වහන් ඉන්නවනේ. මට අයියෙන් කයින්ද බෑ. නෑ නෑ මම ඒක නෙවෙයි මේ කියන්නේ. තමන්ගේම කුටිය තමන් හිටියත් අනවශ්‍ය සටබඩ සද්ද අනවශ්‍ය කැම්බැල්ල කරනකොට තේරුම් ගන්න ඕනේ මම අමනයි. මම ඔලොමලයි. මට මේක හිමීත් නිස්සද්දව කරන්න බැරිද? එහෙම කෙරුවේ නැතුව වැඩ සට්ටපට්ට ගාලා අතපය හොල්ලාගෙන කෑකොසම් ගහගෙන කරන මිනිස්සෙකුට කවදද නිස්සද්දතාවයක් හම්බ වෙන්නේ? අර අර තමන් ලෝකේ කලඹවනවා නම් භාවනා පරියන්කට ගියම ජලබිලි තමයි. Taman වැඩක් කරනකොට වැඩි හිටියෙක් ළඟ ඉන්නකොට වගේ. එහෙම නැත්නම් උපාධ්‍යයන් වහන්සේ ළඟ ඉන්න අන්තිවාසිකෙක් වගේ වැඩ කරන්න පුරුදු වෙනවා නම් ඒක න කොහොමදත් නැවතිල්ල වැඩ කරන්නේ. ඒකද කොහොමද නිස්සද්ද වැඩ කරන්නේ? ඒකල කොහොමදත් කරන දේ පිළිබඳ සතියින් වැඩ කරන්නේ. ආන්න මේ වගේ ගතියක් එන්න ඇතුළතින්ම එන්න ඕනේ මම මේ ප්‍රගල්ප ගති නැති කරන්න ඕනේ දුරච ගති නැති කරන්න ඕනේ මම සෝචකී කර වෙන්න ඕනේ කියනකොට මේ පරියන්කේ ඉඳගෙන ඉන්නකොට විතර නෙවෙයි ගුරුරයා ඉදිරි පිට විතරක් නෙවෙයි ගුරුරයා නැති තැනදී තීරුම් ගන්න ඕනේ මට මේ මේ මේ මෙච්චර සටපට නැතුව මෙච්චර කලකබෑන් නැතුව මෙච්චර කච කචේ නැතුව tempත්ව නැවතිල්ලේ සතියෙන් වැඩක් කරන්න බැරිද කියලා. ඉතින් ඒක එන්නේ නැහැ ඇතුළත තමන්ගේ අර කියන චිත්ත මාත්‍රාව ඇතුනේ නැත්තම්. චිත්ත මාත්‍රාව ඇති වුණාට පස්සේ යාට පේනවා නිතරම මම හරියට වැඩි හිටියෙක් යටතේ ඉන්න කෙනෙක් වගේ. නිකන් උදාහරණයක් වශයෙන් කිව්වොත් මම ඒ බුරුමේදී දැකලා තියෙනවා. ඒ බුරුමේ අපි පණිතරම ඉන්නකොට මේ සාමාන්‍ය යෝගාවචර ඔක්කොම හරියට gediy ගහනකොට උදේ 10ට 10ට රැස් වෙනවා. ඉතින් එදාට මේ මගුල් ගෙවල් ගන්න මේ භාවනා මධ්‍යස්ථාන. ඉතින් මගුල් කට්ටියත් ඔක්කොම එනවා මනමාලි මනමාලයත් එනවා. ඒ කට්ටිය තමයි සම්පූර්ණ සංඝයට දාන දෙන්නේ. ඉතින් ඔක්කොම ගෞරවයෙන් පූජා කරලා පින්පමුණවලා ඉවරෙච්ච ගමන් අර සංඝයාවෙන් හිටගත්ත තැනම වාඩි වෙලා ඒ ඉතුරු වෙච්ච වරුපල්ල. එහෙම නැත්නම් අර ඉතුරු ඉඳුල්පත් ටික කණේක තමයි ගලේ ලොකුම සන්තෝෂය. හරි ආසයි. ඒ බත්ම බෙදාගෙන කනවා. ඉතින් දැන් මේක මේක සෑහෙන ගාණක් ඒ ස්ථානට ගෙවනවා එතකොට ඒගොල්ලෝ දානෙත් දෙනවා ස්ථානට ආධාර කරනවා ඉතින් ඒ නිසා ඒක චාරිත්‍රයක් ඒෂා බුරුමෙට ගියාට පස්සේ තේරෙයි අපේ කට්ටිය පන්සල් යනකොට සුදුෙන් දට ඒගොල්ලෝ ලිප්ස්ටික් ගාලා කියුටෙක්ස් ගාගෙන මඟුල් ඇඳුමින් තමයි පන්සලට යන්නේ. තාමත්ම තෙදවත් බොහොම ලස්සන ඇඳුම් ඇඳගෙන මම බර්ත්ඩේ පාටි එකට යන්නේ පන්සලට මඟුල් වෙලට යන්නේ පන්සලට. ඉතින් අපි යෝගාවචර වශයෙන් එනකොට ඒ සයඩෝ අපේ ස්වාමීන් වහන්සේ සමහරට මයික් එක ගන්න කියනවා කරුණාකරලා ඕගොල්ලෝ සද්දබද්ද කරන්න එපා. මේක මේ චාරිත්‍රාක් කිරුවට හරි මේ විදේශීය භික්ෂුන් වහන්සේලා සහ යෝගාවචරෝ ඉන්නවා කෑකොස්සන් ගහන්න එපයි කියලා. සයිඩෝ හිටියොත් මේ කතා කරලා කියනවා. මම කතා කරලා කිව්වට විනාඩි 5කින් ආයෙත් කච කච කච කච කච කච කාලා වටක් ගන්නට මගුල් ගෙදරනේ. නිකමඩාරේ වීඩියෝ කැමරාවක් ඇවිල්ලා අල්ලපු ගමන් සීරමලා නිකන් පසී පුදුර ජාන් වහන්සේ තමයි. බුදුමාකාර tempatකතුවකට එන්න පටන් ගන්නවා කැමරාවට අහු වෙන හින්දා. ඕනම කෙනෙක් දැපෙන තමා ගන්න ඕනේ නම් වීඩියෝ කැමරාවක් අල්ලන්න ඕනේ ඉවරයි. කඩුව බිම තියෙනවා පිස්තෝල බිම තියෙනවා ඔක්කොම ඉවරයි. ප්‍රතිවේක්ෂාවට බයයි. ඔක්කොම සෙල්ලම් තියෙන්නේ පිටිපස්සේ ඉඳගෙන අන්ධකාරය තමයි. ඉතින් ඒක නිසා කහකාරී දැන් ඩ්‍රැකියුලා චිත්‍රපටි බලලා තියෙනවා නම් දැකලා ඇති. ආලෝකය වැටචි ගමන් එයාට මේ දරුණු කෘත්‍ය කරගන්න බෑ. මූණට කණ්ණාඩි අල්ලපු ගමන් එයාට වැඩි කරන්න බෑ. වීඩියෝ කැමරා එකක් දාපු ගමන් දැන් ලංකාවේ කොළඹ තිබුණු ගොඩාක් අපරාධ අඩු වෙලා තියනවලු වීඩියෝ කැමරා එකක් දා කැමරා එක වැඩ කරන්නේ නැහැ වෙනම කතාවක්. අයි කරන දවසේ විතරයි වැඩ කරන්නේ. කැමරාවක් අල්ලලා තිනකොට වැඩේ ඉවරයි. අනිත් වගේ Taman නිතරම ඉන්නේ කැමරාවක් අරද කියලා හැඟීම ගන්නවා නම් සත්‍ය පිළිබඳ හොඳම නිදර්ශනයක් තමයි යෝ. අනිතරෝම මතක තියානින්ද මම වැඩ කරන්නේ මන් දිහාම කැමරා එකකින් බලාගෙන වගේ. අන්න එතකොට අහන්න දෙයක් නැහැ ඉඳගත්තාම මොකද්ද කරන්නේ හිටගත්තාම මොකද්ද කරන්නේ ගෙදර වැඩ කරනකොට මොකද්ද කරන්නේ කොයි වෙලාවෙත් නැවතිල්ල කරපං කොයි වෙලාවෙත් නිසද්ද වෙයන් කොයි වෙලාවෙත් සත්‍යයෙන් හිටපං හිටියේ නැහනේ කැමරා එක අරගෙන බලන්න පුළුවන් මම මේ වැඩක් කරන්න ගියාම කොච්චර සටපට තද්දද කොච්චර කැළඹ ගෑනියක්ද කොච්චර තක්කු මුක්කුද ඉතින් මෙන්න මේ වගේ Tamange චර්චේ නැවත සලකා බලලා ඒ තියෙන ඔලමුල ගති ඒ තියෙන ප්‍රගල්භ ගති හිතුවක්කාර ගති දුර්වච ගති මම නැති කරගන්න ඕනේ කියන එක ඇවිල්ලා නැත්තම් එයාගේ හිතට ඇවිල්ලා නැත්තම් එයාට වැක්කිරුවත් තොරතුරු පරියන්කේ ගිහිල්ලා මොකද්ද කරන්න කියලා එයාට තේරෙන්නේ නැහැ. සක්මණේ ගිහිල්ලා මොනවද කරන්න ඕන කියලා පැය ගණන් උපදෙස් දුන්නත් තේරෙන්නේ නැහැ. එදින්ද වැඩ කරනකොට කොහොමද සතිය පිටවන්නේ කියලා මොකද එයාට ඇතුළතින් අවශ්‍යතාවයක් ඇති වෙලා නැහැ. මම දුර්වච ගති නැති කරන්න ඕනේ. මම සුවච වෙන්න ඕනේ. මම මුරුදු අනිමානි අනතිපානි වෙන්න ඕනේ කියලා. ඉතින් ආ හිතනවා මේ මට මේ තාම හරියට උපදෙස් ලැබිලා නැහනේ. මට ඉඳගත්තාම මොකද්ද කරන්න ඕන කියලා දැනෙලා නැහනේ. කියලා දීලා නැහනේ. මම සක්මන් කරනකොට කොහොමද බලන්න ඕන කියලා මට කියලා දීලා නැහනේ. එදින්දා වැඩ කරනකොට මට කොහොමද සතිය පවත්වන්න ඕන කියලා කියලා දීලා නැහනේ කියලා එයාට තේරෙන්නේ මොනතරම් තාක්ෂණික උපදෙස් දුන්නත් පදින්න හිතට මොකද එයාට හැදෙන්න ඕන කමක් නැහැ. එයා හැදෙනු නම් ඇතිනේ ගුරුවරයා ඉස්සරහ පිට විතරයි. ගුරුවරයා නැතිවෙච්ච ගමන් ආයෙත් ප්‍රතිගුණතාවට හොදෝද මඩේ දැම්මා වගේ යනවා. ඉතින් මේ නිසා වෙන්නේ ගුරුවරයාට ඒ කාලෙකින් එපා වෙනවා. ඕනකම තියෙනවා. ඕනකම තිබුණාට ඇතුළෙන්ම වෙනසක් ඇති වෙලා නැහැ. ඇතුළෙන් චිත්ත මාත්‍රාව ඉපදිලා නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට සත්පුරුෂයෙක් දැකලා හෝ සත්පුරුෂ ධර්මයක් අහලා හෝ සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න ගිහිල්ලා. එහෙම නැත්නම් ආර්යයන් වහන්සේ නමක් දැකලා හෝ ආර්ය ධර්මයේ අහලා හෝ ආර්යයන් වහන්සේ නමක හැසිරෙන්න ගිහිල්ලා දැනගත්තොත් මේ මයි ළඟ තියෙන මේ වගේ ඔලමුල ගතිය වගේක් ප්‍රගල්ප ගති වගේක් දෝචස කරන ගති වගේක් මම මේක නැති කරන්නේ නැතුව කොච්චර පරියන්කේ සමාධිය ඇති කරගත්තත් වෙනසක් නම් ඇති වෙන්නේ නැහැ. එදින්දා ජීවිතයේ පිරිසක් එක්ක වැඩ කරනකොට sannivedanayak කරනකොට සබහාවක වැඩ කරනකොට ඒ තැම්පත් වෙන ගතිය, සුවච වෙන ගතිය, මෘදු වෙන ගතිය, අනතිමානීක වෙන ගතිය වෙනසක් වෙන්නේ නැත්නම් පරියන්කේ කොච්චර සමථ විපස්සනා කරත් හැබැයි වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ අනිත් පැත්ත කියන්න පුළුවන් තමන්ට භාවනා කරගෙන යනකොට භාවනාවේදී මේ සතිය මුදුන්පත් වෙනවනම් සතිපත්ඨානයක් පාටපත් වෙනවනම් නිතරම තමන්ට තේරෙනවා තමන් ශිෂ්‍යයෙක් තමන් යෝගාවචරයෙක් මේ කරන කියන හැම තැනකදීම පුළුවන් තරම් සතියෙන් පුළුවන් තරම් නිස්සද්දව පුළුවන් තරම් නැවතිල්ල වැඩ කරන්න ඕන. ඉතින් අපි හිතනවා නෑ නෑ මේ මේ දවස් 10ක භාවනා කරලා අපි කොහොමද රහත් වෙන්නේ? ඒ දවස් 10න් ඔක්කොම කරගන්න හදනවා. තමන්ගේ අර හිතින්තා ජීවිතයේ දිනචර්යාවේ එහෙම නැත්නම් මේ සම්මා ආජීවයේ වෙනසක් කරන්න කැමති නැහැ. මේක කවදාකවත් පොවන්න බෑ. කවදාකවත් පොවන්න බෑ. ඒක මේක මෙහෙමනම් හිතාගන්න තමන්ට හැදෙන්න ඕනකමක් නැතුව කොච්චර භාවනා කරුවත් හැදෙන්න බැරි නම් දාන කුසලයෙන් හැදෙයි කියලා හිතනවා. සීල කුසලෙන් හැදෙයි කියලා හිතනද? කද්දාකත් හැදෙන්නේ භාවනා කුසලයේ කරත් මේ පර්යංකේ නෙවෙයි වැදගත්ම දේ පර්යංකේ වැදගත් තමයි. පර්යංකේ සත්‍ය පිටරන් ලේසි තමයි. නමුත් ඊට වැඩිය බොහොම වැදගත්. ඒ ඇති කරගත්ත සත්‍ය කඩා ගන්න නැතුව සක්මනීදිත් කරගන්න පුළුවන් නම් ඊට දෙදී ගොඩාක් වැදගත්. මේ අනික් වෙලාවල් වලට අනවශ්‍ය කතා අනවශ්‍ය ක්‍රියා නොගැලපෙන දේ අඩුගානේ භාවනා මධ්‍යස්ථානක ඉන්නකොට නැතර කරගන්න බැරි නම් එයාට මේ සතිය පිළිබඳ දේශනා අහලා තාක්ෂණ දැනුමින් ඇති වෙන්නේ නැහැ. එහෙම කෙනාට ගෙදර ගියාට පස්සේ අද ප්‍රශ්නයක් අහලා තිබුණේ කන් දැන් මොකද කරන්න ඕනේ කියලා මොන තාලෙන්වත් විසඳලා දෙන්න බෑ. ඒසම් හොඳට මතක තියාගන්න පරියන්කේදී තමයි මේකට අඩුම පාඩම හම්බ වෙන්නේ. ටිකක් හරි පාඩම හම්බ වෙන්නේ සක්මන් කරනකොට අත් දෙකත් අරගෙන රූපත් බල බල ක්‍රියාවක් කරන ගමන් කොහොමද සතිය පාත්තන්නේ? වඩාත් හොඳට පාඩම ලැබෙන්නේ මේ ප්‍රකල්පතාවයේ හරහා දෝචස්ස කරන ධර්මය හරහා මේ එදිනදා ජීවිතේ තමන් වැඩ කරනකොට කොච්චර තමන් කලබලද කොච්චර අනවශ්‍ය පටලවාගෙන පටලවා ගන්නවද කොච්චරක් කතංකති භාවයේ කෙනෙක් එක්ක ඇවිලි ඇවිලි කතා කරන්න තියෙන අවශ්‍යතාවය ඇවිලි ඇවිලි වැඩ කරන්න තියෙන අවශ්‍යතාවය මේ දේ තියෙනවනම් ඒ කියන්නේ තාම ඇතුළතින් මම මේක මුරුදු වෙන්න ඕනේ අනතිමානි වෙන්න ඕනේ කියන ඒ චිත්ත මාත්‍රාව ඉපදිලා නැහැ. නැවත නැවත සලකා බලන්න කියලා තියෙනවා. එහෙම චිත්ත මාත්‍රාව ඉපදෙන්නේ නැතුව අපි නිකන් කාර් එකක් කරන පිටින් තින්ත ගාලා ලස්සන උපමට්ටම් කරාට එන්ජින් එක සවුත්තුයි නම් ඒකේ මහා ලොකු වෙනසක් වෙන්නේ. හොරට විකුණන්න විතරක් පුළුවන් වෙයි. නමුත් ගත්ත මිනිහට ඇති වැඩක් වෙන්නේ. නිසා ඇතුළතින් Tamanට ඇත්තටම හැදෙන්න ඕන කමක් ඒ දෝචස්ස කරන ධර්ම අයින් කරලා සෝචස්ස කරන ධර්ම ඇති කරගන්නට ඕනකමක් තියෙනවද කියලා වඩාත්ම පේන්නේ ඉදින්දා වැඩ කටයුතු කරනකොට. එහෙම නැත්නම් මේ තමන් ගැන බලන කිනා ඇති තැනත් නැති තැනත් දෙකේදීම කීකරු ගතියක් එනවනම් ජීවිතේ ශාන්ත ගතියක් ජීවිතේ විස්්‍රාම වෙන ගතියක් ජීවිතේ හුදේකලා වෙන ගතියක් ජීවිතේ පිටිච්ච ගතියක් එනවනම් 100 100ක් ඒකගේ පරියන්කේ ඒකාන්තේ සාර්ථක පරියන්කෙත් වගේම සක්මණ සාර්ථක වෙනවා. ඒ මොකක්වත් නැතුව මේ පරියන්ක සක්මන් සාර්ථක වුණාට ජීවිතේට ලොකු හරවත් වෙනසක් ඇති වෙන්නේ නැහැ. එදිනදා ජීවිතේ කටයුතු වලදී, gedara dora වැඩ කටයුතු වලදී Tamange මේ සාන්ත ගතිය නැත්තම්. ඉතින් බලන්න ඒක තමන්ම තමන් ඇති කරගත්තොත් ඉඩ ඉඩක් තියෙනවා මේකේ. කාටවත් තව කෙනෙකුට පටවන්න බෑ. කොහොමඩක්වත් බෑ. තව කෙනෙක් නිවන් දක්කන්න හෝ තව කෙනෙකුට මෙහෙම හැදියන් කියලා කියන්න ඒ කෙනාට ඒ හැදෙන්න ඕනෑ කියන චිත්ත මාත්‍රාව ඇති වෙලා නැත්තම් වෙන්නේ මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා තමන්ගේ හෘද වස්තුවෙන් පපුවට තට්ටු කරලා අහන්න ඕනේ. මේ බණ භාවනා කරනකොට මට මේ දුර්චකති නැති කරගෙන සුචකති ඇති කරගන්න මෘදු අනුචපාණිකුට ඇති කරගන්න ඇත්තටම ඕනෙකමක් තියනවාද? ඒක මේ කරගෙන කරගෙන යනකොට ටික ටික හරි වැඩෙනවාද? නැත්නම් අර ප්‍රගල්ප ගති, හිතුවක්කාර ගති, ඔලමල ගති වැඩෙනවද කියන එක තමන්ම නැවත නැවත සලකා බලන එකට අපි කියනවා බය ලැජ්ජාව කියලා. පවට ඇති බය සහ පවට ඇති ලැජ්ජාව. හැම ක්‍රියාවකදීම පුළුවන් තරම් වෙනදට වැඩිය බලන ගතිය ඇවිල්ලා මේ මොකල්ලාන ස්වාමීන් තුන්වෙනි පියවරසේ වෙනවා චිත්ත මාත්‍රාව උපදවා ගත්තට පස්සේ කිනකොට තේරෙනවා නම් මම හිතින් සුවච වෙන්න හැදුවට ඉතින් මෘදු අනතිමාන වෙන්න ගත්තට තාමත් මම එක ටික කියන ගතිය තියෙනවා. මට චෝදනා කරනකොට මම මල්ලෙන් ගහන ගතිය තියෙනවා. චෝදනා කරනකොට මම කතා වෙන පැත්තට හරවන ගතිය තියෙනවනම් උත්සාහ කරන්න කියලා තියෙනවා. වීරිය කරන්න කියලා අර චිත්ත මාත්‍රාවක් ඇති කරගත්ත නැති කෙනාට කවදාකවත් වීරිය කරන්න බෑ. චිත්ත මාත්‍රාවක් ඇති කරගත්ත කැමැත්තක් කුසල ඡන්දයක් ඇති කරගත්ත කෙනාට විතරක් Taman දිහා නැවත හැරලා බලනකොට මගේ ළඟ එහෙම මෘදු ගතියක් වෙලා නැහැ කිව්වොත් ඒකට කියනවා වීරියවන්ත වෙනවා කියලා. ඒ නිසා මේ Tamange හිතේ පහළ වෙච්චි නැති තාම ආපු නැති අකුසල ධර්මයක්. තව ඒක පහළ නොවීම පවත්වා ගැනීම සඳහා ඒ කරන වැඩපිළිවෙලේ විස්තර කතාවක් මේ කියන්නේ. තාම ළඟ ප්‍රබල් ප්‍රකල්ප ගති පහළ වෙලා නැහැ. මොළමල ගති පහළ වෙලා නැහැ. හැබැයි පහළ වෙන්න ඉඩ තියෙනවා. මගේ හැදියාව හැටියට මම පසුබිමේ හැටියට. එහෙමනම් මේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝපාදාය චන්තං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්ණාති පදහති. ඕක තමයි සර්වචනාංශිකේ තියෙන මේ සතර සතිපට්ඨාන පස්සේ තියෙන සතර සම්‍යක් ප්‍රදාන වීදී විස්තර කරන පළවෙනි පදේ. තාම කෙලෙසිච්ච නැති චිත්තක්ෂණයක් නික්කලේශීව පවත්වාගෙන යන්න. නැත්නම් කියන නිර්මලව පවත්වාගෙන යන්න. කෙලෙස් නැතුව පවත්වාගෙන යන්න වැතුවට බෑ. පතන්න නැතුවත් බෑ. ඒ ඉස්සල්ලාම කරගන්න ඕනේ ඡන්දං ජනේති මම කුසල ඡන්දයක් ඇති කරගන්නවා මට එනේන චිත්තක්ෂණය කොහොමදක් පිරිසිදුයි. මං මේ චිත්තක්ෂණය මේ ප්‍රකල්ප ගති වලින් කෙලස ගන්නෑ කියලා මම ඒකට ඡන්දං හිතක් ඇති කරන්න ඕනේ. දුවට මතක තියාගන්න මේ ඡන්දං ජනේති කියන එක ශ්‍රද්ධාවේම දියුණුවක්. හැබැයි ක්‍රියාශක්තියක්. සද්ධාව කියලා කියන්නේ හුදු ඇදහිල්ලක් විතරයි. ඒක වග වෙලා නැහැ. සද්ධාවේ වගවීමකින් ක්‍රියාශක්තියක් වඩපත් වෙන ශක්තිය තමයි මේ කුසල ඡන්දය කියලා කියන්නේ. Tamante මේ ඇත්තටම ඕනකමක් තියනවාද? එහෙම ඕනකම තිබුණත් අසා අසාර්ථක නම් ඊට පස්සේ වෑයම් කරනවා. චන්දන් ජනේති වායමති. කැමැත්තක්වත් නැති කෙනාට මොන වෑයමක්වත් කරන්න බෑ. වෙන්නේ නැහැ. අන්නේ වෑයම තමයි පෞරුෂත්වය කියලා කියන්නේ. පෞරුෂත්වයක් නැති මනුස්සයට කොච්චර මේ මනාප අදහස් හොඳ යෝජනා ක්‍රම තිබුණත් කොන්ද පණ නැහැ. වැඩේ එනකොට ආය පුරුදු තාලෙට ගැටෙනවා. පුරුදු තාලෙට මල්ලෙන් ගන්නවා. පුරුදු තාලෙට වෙන පැත්තට කතාව හරවනවා. පුරුදු තාලෙට නුරුස්නා ගති පානවා. නිසා මේ වෑයමේදී මේ යෝගාවචරයට මේ තීරවාද ශාසනයේ දහසකුත් එකක් ක්‍රමසහවිදි කියලා දීලා තියෙනවා. කොහොමද බෑයම් කරන්නේ? කොහොමද ඒක කරන්නේ? ඉස්සල්ලාම තමන් ඒකට නොකරනද නොකලෙසෙන්ද නිර්මල වෙන්න හිතක් ඇති කරගන්නවා. හිතක් ඇති කරන ක්‍රියාත්මක කරලා බලනවා නැවත සලකා බලනකොට නෑ මගේ වෙනසක් වෙලා නෑ. තාම තියෙනවා කේන්ති යන ගති. ඉතින් අන්න ඒක දෙනකොට කරන වෑයමට තමයි මේ තේරවාදයේ තියෙන අඩුම කඩම ටික උපකරණ ටික ක්‍රමසහ විදි කියලා කියන්නේ. අපි මෙහෙම හිතමු ටිකක් කිට්ටුවෙන් යන කතාවක්. භාවනා කරන යෝගාවචරයෙක් දැනගන්නවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන චිත්තක්ෂණය බොහොම පිරිසිදු චිත්තක්ෂණයක් කියලා. එහෙම නැත්නම් කියන දේ ආදාහ ගන්න. එහෙම නැත්නම් හිතා ගන්නවා ආශ්වාස කරනලා ආශ්වාස ගන්නවා ඒක ලොකුම පින. ලොකුම දානි. ඒ සමම් පුළුවන් තරම් වාඩි වෙලා ඉන්නකොට මට ආස්වාස ප්‍රසවාසෙත් ඉඳ ලැබේවා කියලා මෙයා අදහසක් ඇති කරගන්න. එහෙම අදහසක් ඇති කරගෙන ඉන්නකොට එයාට හිතවිලි එන්න පටන් ගත්තයි කියලා හිතමු. ආනාපානේ භාවනා කරන්න හම්බ වෙන්නේ ඉතලා ඕන්න ගොඩක් හිතවිලි එනවා. ඒ හිතවිලි එනකොටම Tamange හිත චෝදනාවක් කරනවා අනේ මම මේ ආවේ හිතන්නද? මම මේ සිල් ගත්තේ හිතන්නද? මට ඕනේ ආනාපානෙ ඉන්න නේද? ඒතියෙතිත් මේ හිතිලි දිගට දිගට දිගට එනකොට හරියට Tamanට චෝදනාවකින් චෝදනා කරපු කෙනෙක් වගේ අපි අර හිතවිලි වලට නුරුස්නා ගති පානවා. අපි ඒක නොදකින් නොපතන් කියන ගතියකට යනවා. යන්න යන්න හිතවිලි වැඩි වෙනවා. දන්නවනම් දැන් මට ඕන කරලා තියෙන නික්ලිෂී අදහස තමයි අරමුණේ ඉන්න එක. එතකොට මේ හිතවිලි වලින් චෝදනා එනවා. සද්ද වලින් චෝදනා එනවා වේදනාව වලින් චෝදනා එනකොටම මගේ හිතේ නුරුස්නා ගතියක් ආවනම් මම ඒකට ප්‍රතික්‍රියා කරා නම් එnde එnde එnde හිතවිලිම වැඩි වෙන්න පටන් ගන්නවා වේදනාවම වැඩි වෙන්න පටන් ගන්නවා සද්දම වැඩි වෙන්න පටන් ගන්නවා මගේ හිත ඉතින් දිග්ගට මේකත් එක්ක පැටලිලා නඩු කිය කියා චෝදනා කර කර මට නම් මෙතන භාවනා කරන්න බෑ මෙතන සද්ද වැඩි මෙතන භාවනා කරන්න මට හිතවිලි වැඩි මේ පරියන්ක ඉන්න බෑ මට වේදනාව වැඩි කියලා අපි චෝදනාවෙන් චෝදනා කරනවා. එහෙම නැත්නම් අප්‍රසාදය පළ කරනවා. ඉතින් මේක මේ ඉන්න පරිස්පර්ශදී ඉන්න මේ පිරිසේ කාටද නොවිලා තියෙන්නේ? ඕනම කෙනෙකුට මේ අරමුණේ ඉන්නකොට කෙලෙස් නැහැ. ඒක සති මාත්‍රාව. මම ඉන්නේ පරියන්කේ ආනපානේ බලමි. නැත්නම් පිම්බි මැකිලින් බලමි. එහෙම නැත්නම් මම ඉන්නේ ඉරියව්ව බලමි. එහෙම ඉන්නකොට අපිට හිතවිලි එනවනේ. වේදනා එනමනේ givisagena තියෙනනම් අපි ආනපනින්න තමයි. එතකොට මේ එන හිතවිලි වේදනා චෝදනා සද්දවලට අපේ හිතේ නුරුස්නා ගතිය පහළ වෙනකොට ඒක හොඳ දෙයක්ුත් නෙවෙයි බව අපි දන්න වුණාට කොහොම කෙරුවක් ගන්න නුරුස්නා ගතිය එනවනේ. ඒක ස්වභාවිකයි. අදිෂ්ඨානයක් ගන්න කියලා කියනවා ඒ වෙලාවට ඒක ඉතින් කරන්න දෙයක් නැහැ හිතවිලිත් එනවා චෝදනත් එනවා මම පුළුවන් තරම් ධාමත්ම සුවචව ධාමත්ම මෘදු අනතිමානීව නැති වෙලාවේ අල්ල බනල්ල බල බල නැවත නැවත හිත වර්තමානට ගන්න. නැවත නැවතත් ඉන්න ඉරියවට ගන්නවා. නැවත නැවතත් ආස්වාස් ප්‍රසවාසයට ගන්නවා. අර හිතවිලි එනවා කියලා, සද්ද එනවා කියලා, වේදනා එනවා කියන එකට චෝදනා නොකර. එහෙම නැත්නම් අමනාප පහළ නොකර. එහෙම නැත්නම් මේක නොවේවා කියලා ඒක වෙන පැත්තකට හරවන අදහසකින්වත් තොරව ඒක වළක්වන්න බෑ. ඉතින් මං හැදිච්ච හැටි නෙමේ. නමුත් මේක නැති අල්ලපනල්ල බනලා මට ආය අරමුණේ හිත තැම්පත් කිරීමේ ශක්තිය ඒක මගේ පෞරුෂත්වය මම පුළුවන් තරම් ඒකට උත්සාහ ගන්නවා කියලා ගත්තොත් එයාට තේරෙයි ඒ යෝගාවචරයට තේරෙයි මේ හිතවිලිත් එක්ක ද්වේෂ කරාට මොනම ලාභයක්වත් නැහැ කරන්න තියෙන්නේ මේ හිතවිලි එන්න ඇරින්න එකට කරන්න දෙයක් නැහැ. හිතවිලි නැති වෙලාවේ හිතවිලි නැති අල්ලපනල්ල පුළුවන් තරම් අර මූල කර්මස්ථාන යොදවන එකට කියත හැකි සුවචකම මු르දු ගතිය කිය. අනතිමානී ගතිය කිය. එහෙම නැතු ඒකත් එක්ක එකට එක ගැටි ගැටි වාද කර කර කරන්න ගත්තොත් ඇවිලෙන ගින්නට පිටුරු දැම්ම වගේ දිගටම හිතවිලි කරකට එන එක නම් හිතවිලි බහුලීකරණය වෙනවා. ඉන්න වේදනාවත් එක්ක ගැටෙන්න එකනට වේදනාව වැඩි වෙනවා. ශබ්දත් එක්ක ගැටෙන්න එකනට ශබ්දෙන් කරදර වැඩි වෙනවා. ඒක නිසා ශබ්ද ඉති මොන කරන ශබ්ද එනවනේ. නැති වෙලාවේ මට ආයෙත් ගෙනල්ලා ආනපන කියන්න බැරිද? බොහොම නිහතමානීව මුරුදුව අනතිමානීව මට ආයෙ ගෙනත් යන්න බැරිද කියලා බැලුවොත් හැම කෙනාටම මේට වැඩිය හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. දැන් මේ ඉන්නවට වැඩිය හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒ සඳහා Tamanට කරදරයක් චෝදනාවක් කරනට එයාට නැවත චෝදනා කරන්න යන්න එපා. ඒක මල්ලෙන් ගහන්න යන්න එපා. ඒක නොවේවා කියන නුරුස්නා ගති පහල කරන්න එපා. ඒක ඉතින් කරන්න දෙන්නේ අපි හැදිලා තියෙන හැටි. ඒ තියෙති බලන්න Tamanට නික්ලේශී නිර්මල අදහසක් තියෙනවානේ මම මෙතන මම දැන් මෙතන ඉන්නවා කියන එක නික්ලේශී නිර්මලයි. වම් දකුණු වශයෙන් සක්මනේ බලන එක නික්ලේශී නිර්මලයි. ආශ්වාස ප්‍රශ්වාස වලින් ඉඳගෙන ඉන්නවා බලන එක නික්ලේශී. බොහෝම නිහතමානීව බොහෝම මුරුදුව බොහෝම අනතිමානීව ලදලද වෙලාවේ අර චිත්තක්ෂණය ගොඩ ගන්න නික්ලේශීව පාත්තගෙන යන්න උත්සාහ කළොත් ලක්ෂ කෝටි වාරයක් අපිට එක පණයක් විදිහ හම් වෙනවා කොච්චර හිත පිට ගියත් රුප්පන්න නැතුව රොස්පරොස් නැතුව ද්වේෂ කරන්නේ නැතුව අමනාපකම් පහල කරන්නේ නැතුව ආපහු ගෙනල්ලා අර තමන්ගේ ආරක්ෂක භූමියේ ക്ഷേම භූමියේ නිර්මල තන සතිය පිහිටීමට කටයුතු කිරීම ප්‍රගල්භ කෙනාට හිතෙන නෝන්ජල්කමක් කියලා. ප්‍රගල්පයට ඔලොමොට්ටලයට හිතෙන්නේ මේක නෝන්ජල් ගතියක් කොහොම කෙලෙස් වලට බයලා බෑ කියලා එයා කරන්නේ අර ආධුනිකෙක් වුණත් අර කෙලෙස් එක ගැටි ගැටි නඩු කිය කියා චෝදනා කර කර නුරුස්නා ගති පාණ්ඩ පාණ්ඩ මේ द्वේෂයට මේ නුරුස්නා ගතිය තමයි ආහාරය තරහ වෙන්න වෙන්න ද්වේෂ වැඩෙනවා. මුරුදු වෙන්න, මොලෙක් වෙන්න, අනතිමානී වෙන්න මේ කට්ටිය කරදර කරපු දාවයි මම ගිහිල්ලා පුළු පුළුවන් වෙලාවේ මම ආස්වාද ප්‍රසආසයේ හිටියේ. මෙහෙම කරනකොට වැඩේ හරිනම් මෙන්න මේම සියුම් ලක්ෂණයකින් තමයි දැනගන්න පුළුවන් වෙයි මගේ වැඩේ හරි කියලා. මොකද්ද? මෙම භාවනා කරනකොට ඔන්න හිතවිල්ල දිගේ යනවා. දැන් Taman දන්නා මේ චින්තාවේ හිල් ගත්තේ හිතන්න නෙවෙයි. නමුත් හිතවිල්ල දිගේ යනවත් එක්කම මේ කුසල ඡන්දේ තියෙන එකට දැනගන්නවත් එක්කම හිත වහාම අනකාණ්ඩේ නික හරිය රබර් පටියක් ඇදලා අතෑරියා වගේ හිත ආය ආනපානට එන ගතියක් එන්න පටන් ගන්නවා. මෙන්න මේක නිරීක්ෂණය කරපු දවසේ පටන්ම යාට යෝගාවචරයක් ඉන්නම ගැලපෙනවා. හිත පිට යනවා. ඒක වළක්වන්න බෑ. නමුත් ගිය බව දැනගත්ත ගමන් සුළු ප්‍රයත්නයකින් එහෙම නැත්නම් අනායාසයෙන් වගේ හිත ආයතර මූල කර්මස්ථානෙට ආරක්ෂක ස්ථානෙට නිර්මල තැනට නික්ලේශී තැනට එන දේ මේක දැකපු දවසේ තීරෙයි මේ ධර්මයේ කියන එක ස්වකහාතයි මේ ධර්මයේ කියන එක අකාලිකයි ඒහි පස්සිකයි මම මේක උත්සාහ කරපු නිසා පිටි අනේක නම් අතර වෙන්නේ නැහැ නමුත් පිටි ගිය බව දැනගත්ත ගමන් හිත ආපහු වෙවිලා මූල කර්මත්තන්නේ හිටිනවා. මේක තමයි සතිය අපට ලබලා දෙන අරසාව. ඒ වෙනුවට මේ මූල කර්මත්තානෙන් පිට යන්න හේතු වෙච්ච එක සද්දෙත් එක්ක ගැටි ගැටි හෝ වේදනාවත් එක්ක ගැටි ගැටි හෝ හිතවිලත් එක්ක ගැටෙන්න යෑම ප්‍රගල්ප ගතිය. ඒක ඔලොමල කම. දුර්වච ගතිය. ඒක තමයි මාය අපිට දෙන්න ලනුව. ගැටෙන්න ගැටෙන්න ගැටෙන්න කෙලස්සලි. ගැටෙන්න ගැටෙන්න ගැටෙන්න මාය දත් විලිස්ස විලිස්ස hinaවේ. බුදුරජාණන් අපට කියලා දීලා තියෙනවා ක්‍රමයක් ওই මාය කොච්චර බලවත් වුණත් කොච්චර කෙලෙසුවත් ඔබ ඒක ගැන නෙමෙයි බලන්න තියෙන්නේ. කෙලෙසිච්ච තැන ඉඳලා ආයේ මූල කර්මස්ථානට එන පාර පොඩ්ඩක් බලපන්. බොහෝම නිහතමානීව ඒක කරපන්. බොහෝම සෝචවයන් ඒකට මුරුදු වයන් මුරුදුලා ආපහු ගේන එක නතර කරන්න මායයට බෑනේ. මායя දිනන්නේ නුරුස්නා ගති පැවොත් විතරයි. මායя දිනන්නේ ගැටෙන්න ගියොත් විතරයි. ඇයි මම මේ භාවනා කරද්දී හිතවිලි එන්නේ? ඇයි මම මේ භාවනා කරද්දී වේදනා එන්නේ? ඇයි මම මේ භාවනා කරන සද්ද එන්නේ කියලා හිතන්න ගත්තොත් කෙලින්ම මාරපාක්ෂිකයි. කෙලස්. මේ කොච්චර සද්ද තිබ්බ සද්ද නැතිලා මට ආයෙ ගන්න බැරි දානපාරට. හිතවිලි තිබුණත් ඕන තරම් හිතවිලි වැල් වැල් ගියා පළච්චාවයි. පුළුවන් වෙලාවක මට බැරි දාපව ගන්නට මූල කර්මත්තාන්ට. එහෙම නැත්නම් වේදනාව දැනෙනවා. ඇත්ත. මේ වේදනා ASCII වේදනා තියෙද්දිම හෝ නැත්නම් වේදනා අඩු මොහොතක මට බැරිද ආය ආස්වාස් ප්‍රස්වාසි බලන්න මේ කියන්නේ හයියෙන් හුස්ම ගන්න කියන එක නෙවෙයි මේ වේදනාව තිබුණා හුස්ම වැටෙනවනේ වේදනාව තිබුණා කියලා හුස්ම ගන්න එක නතර කරලා නැහැ මේ වේදනාව තියෙද්දිම යම් ප්‍රමාණයකදී වේදනාව හරහා හුස්ම දිහා බලන්න ගත්තොත් තමයි තේරෙන්නේ අපේ හිත මේ ගැටෙන්න ඕන දේ පිටිපස්සේ දුවන්න ගියාට නොගැටෙන දේ නිර්මල දේ තියෙනවා ඊතරම්. ඉතින් මේ ගැටෙන දේ අල්ලගෙන නඩු කිය කියා රොස්පරොස් කතා කරනවට වැඩිය ඔලොමොට්ටල වෙනවට වැඩිය ප්‍රගල්ප වෙනවට වැඩිය දුර්වච වෙනවට වැඩිය අර ඉඳ තියෙන එකට නිර්මල තැනට යන්න මෙච්චර පාර විවෘතව තියේදී ඇයි මම මේ බුද්ධ පාක්ෂික වෙන්නේ නැත්තේ? ඇයි මගේ හිත මේ මාරපාක්ෂික වෙන්නේ කියලා බලනකොට උත්සාහ කරනකොට මොග්ගලණ සෝංශ කියනවා දවසක හිතුනොත් එයාට දවසක තේරුනොත් මගේ හිත දැන් ස්වභාවයෙන්ම කරදරයක් වෙච්ච ගමන් ආයෙ එනවනේ මූල කර්මත්තාන්ට හිත පිට ගියයි කියලා කරදර වෙනව අඩුයිනේ ඒ නිසා කරදර තිබුණා කියලා මං හිත නරක කරගන්නේ නැහැ හිත කරදර ගන්න අපව ගන්නද අපව මූල කර්මත්තන්ට එන සුවච ගතිය මෘදු ගතිය අනන්‍යමාන ගතිය වැඩි වෙලා තියෙනවා කියලා. මේ චිත්ත මාත්‍රාව ඇති කරපු යෝගාවචරණ තමන් පිළිබඳවම තක්සේරුවක් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළ වෙනවයි කියලා මොග්ගල්ලාන සංසය සඳහන් කරනවා. ඉස්සර නම් හිත පිට ගියට කනගාටු වෙනවා. දැන් යා කියනවා හිත පිට ගියා පිට ගිය බව දැනගත්තම හිත ස්වභාවයෙන්ම අරමුණට එනවා. ආරක්ෂක තැනට එනවා. නික්ලිහිතන්ට එනවා. නිර්මල තැනට එනවා. මේක තව එන්න එන්න මට වැඩි වෙයි. කියනකොට මේ එන ප්‍රීති ප්‍රමෝදය නිසා ඒකට ප්‍රීති ප්‍රමෝදය කියන අපි අඳුනගත්තොත් මෙයාගේ මුළු ජීවිතේම විනෝදාංශයක් වෙනවා. හිත පිට අනේක වළක්වන එක නෙවෙයි මගේ වැඩේ තියෙන්නේ. පිට ගිය හිත කොහොමද අතප්පයක් කඩා ගන්න නැතුව අඬ කඩා ගන්න නැතුව ඇවිල්ලා ආය අරමුණේ පිටවන්න. අන්න ඒ අභියෝගය ඒ කියන gedara වැඩි ටික. ඒ කියන දේ Tamange හිතට ගත්තනම් යෝගාවචරයේ ඒ යෝගාවචරය කවදා හරි කියාවේ මට පොඩි ගහයට උනත් භාවනා කරත හැකි. මට ගෙන්ද කම්පලේ උනත් භාවනා කරත හැකි සද්ද නැති එක නෙමෙයි ප්‍රශ්නේ. වේදනාව හිතුවේ නැති කෙනා ඒව තිබුණාට මං හිත කරදර ගන්න. ඒ වෙලාවේ ආරක්ෂා කරන්නේ කොහොමද කියලා මට තේරෙනවා. මම කරන්නේ වහාම ගෙනල්ලා මගේ ආරක්ෂක භූමිය තැම්පත් කරනවා. එන්නේ එන්නේ එන්නේ ඒ ගතිය වැඩි වෙනවා. එන්නේ එන්නේ මම මේ බාට වග බලා ගන්නවා කියලා. ඒකට පියවර පහකින් එයා දුර්චකති නැති කල සෝචකති ඇති කරලා තියෙනවා. පළවෙනි එක තමයි දුර්ච වුණොත් අප්‍රසාදයටපත් වෙනවා. අමනාපයටපත් වෙනවා. ඒ වෙනකොට සෝච වුණොත් මට නිසි උපදේශී ධර්මෝජාව ධර්මයේ තියෙන සැලකිල්ල ලැබෙනවා. ඊට පස්සේ අදිෂ්ඨානයක් ගන්නවා මම ඊට පස්සේ දුර්ච වෙන්නේ නැහැ. මම මේව කවුරුත් එක්ක ගැටෙන්නේ නැහැ. මට චෝදනාවක් කවුරු හරි කරත් මම ඕනේ චෝදනාව හොඳට අහගෙන ඉන්නවා. මම ඕකට පත් උත්තර දෙන්න යන්නෙත් නෑ. මල්ලෙන් ගහන්න යන්නෙත් නෑ. හරස් කපන්න යන්නෙත් නෑ. ඒ තියෙන ගතියක් තියෙනවනම් ඒක මට ගැළපෙන්නේ නෑ කරන්න දෙයක් නෑ. තිවිච්චාවයි. මම පුළුවන් තරම් බලන්නේ මේ වෙලාවේ මගේ හිත ආරක්ෂක භූමිය තැම්පත් කරනවා. අනේ මම පරාදයි. අනේ මට බෑ. ඒත් අරින්නේ නෑ. උත්සාහ කරනකොට දවසක තීරණ පටන් ගන්නවා. දැන් නම් ටික ටික ටික ටික කීකරු වෙන ගතියක් තියෙනවා. චෝදනා අඩු වෙලා නැහැ. ශබ්ද අඩු වෙලා නැහැ. වේදනා අඩු වෙලා නැහැ. හිචිලි අඩු වෙලා නැහැ. මොකද හිචිවිලි අල්ලපනල තියේදී මට ගෙනලා අරමුණේ පිහිටවන්න පුළුවන් ගතියේ ශිල්පේ දක්ෂකම ක්‍රමසහ විදි මට වැඩි වෙලා තියෙනවා නම් එයාට ඇති වෙන මේ ප්‍රීති ප්‍රමෝදය ඒ මනුස්සගේ පෞරුෂත්වයේ වෙනසක්. එහෙම නැත්නම් කියනනම් වීතික්‍රම කෙලස් නෙමෙයි පරිඋත් ทาน කෙලස් නෙමෙයි අනුසය කෙලස් දක්වාම සුද්ධියක් සිද්ධ වෙන බවට ලකුණු. ඉතින් ඒක යම් කිසි කෙනෙකුට මේ අවුරුදු 2600ක් පරණ විචි සාසනයක මේක කර බැලිය හැකි. මට අත්විඳිය හැකි. අකාලිකව මට දැකන ගන්න පුළුවන් කියනවනම් එයාට තේරෙන මේ සද්ධර්මය කියන එක අකාලිකයි, සාන්දෘෂ්ටිකයි. ඒක ඕන කෙනෙකුට ඇවිල්ලා මෙන්න මේක කරලා බලපන් කියලා ඒහි පස්සිකයි කරලා පෙන්නනවා. පච්චත්තම් වේිතබ්බු විඤ්ඤෝහි ඥානවන්තයාට ප්‍රත්‍යක්ෂ කළ හැකියි. මේ පුංචි දෙයක් තියෙනවා. පුංචි දෙයක් තියෙන කෙනෙහිලි එනවා, චෝදනා එනවා, හිත් කරදර එනවා. ඒ ගැන කතා කරන්නේත් නෑ. ඒකට ඡන්දෙ දෙන්නෙත් නෑ. හිත් කරදර එන්නේ නැති, කෙලෙසෙන්නේ නැති අරමුණ දැනගන්නවා. කරදරයක් තියෙනකොට වහාම ඇවිල්ලා කරදරිත එක රණ්ඩු කරගන්නට මල්ලෙන් ගහන්න යනවා වෙනුවට අර නික්ලේශිතන ക്ഷേමය අරසාව හොයන ගතිය දන්නවනම් ඒ යෝගාවචරයා කතං කති භාවේ නැති අප්පදක්කිනක් ගාහි නැති අක්කම නැති ඊවසන සුළු එකට එක කියන්නේ නැති දෙන ගුරු උපදේශයේ සාධනෙන් පිළිගන්න කෙනෙක් වාටපත් වෙන නිසා යට වෙනතට වැඩිය ප්‍රීතිය ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා කරදර තිබුණාට කරදර කරගන්නේ නැහැ. කෙලෙස් තිබුණාට කෙලස ගන්නෙ නැහැ. එයා හරියට පොකුරු ඇසට අහුවෙලා කැමති නම් වැසට දෙමින්න පුළුවන් කැමති නම් වැසට නොතෙමින්න පුළුවන් එහෙම විකූර්ණයක් ਸਰවචනංශේ ගාව තියෙනවා. වැස්ස වහිනවා කැමති නම් තෙමෙන්න පුළුවන් කැමති නම් නැහැ. ආන්නේ වගේ Tamanට සතියින් ශක්තියක් ලැබෙනවා. කවුරු මොන જાතිමාව කුප්පන්න ගියත් කවුරු මොන જાතිමාව කෙලස ගන්න ගියත් නික්ලේශිව ඉන්න නම් මම මේ වෙලාවේ පිහිටපතන්න ඕනේ සරණ යන්න ඕනේ අරමුණ දැනගන්න ඕනේ. කොතෙන්ද ගියොත් මට අරසව තියෙන්නේ කියලා. ඒක මේ තක්කමුක්කුවේ කරන්න බෑ. දැන් මේ භාවනා කරනකොට හිතා ගන්නවා පරියන්කේ නම මම ඉඳගෙන ඉන්නේ ඉරියව්ව ගන්නවා. මට ക്ഷേම භූමිය විදියට. නැත්තම් ආශාස ප්‍රසවාස. සක්මන් කරනකොට රූප පේනවා, ශබ්ද ඇහෙනවා, හිතවිලි නමුත් මේ වම දකුණ දෙක මම ගන්නවා මගේ ക്ഷേම භූමිය විදියට. අරසා විදියට. එදින්දා වැඩ කරනකොට මම චේතනාපූර්වකව ගාන කෝපයක් හොදනවනම්, කනවනම් බොනවනම්, යනවනම් එනවනම් ඒ කරන චේතනාපූර්වක වැඩේට හිත ගෙනත් තිබ්බාම, ඊයවට ගෙනත් තිබ්බාම තමයි ക്ഷേම භූමිය. මේ හැම වෙලාවකදීම වැරදෙනකොට වැරද්දත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව චෝදනා කරන එකට චෝදනාවෙන් චෝදනා කරන්න යන්නේ නැතුව තමන්ගේ ආරක්ෂක භූමිය හොයන ගතිය තියෙනවනම් තමන්ට තේරෙයි කවුරු තමන් කුප්පන්න ගියත් නොකිපී ඉඳීමේ කලාවක් බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙනවා. මේ ලෝකෙ කියන්නේම අපි කුප්පන දෙයක්. විශේෂයෙන්ම නෑයෝ. විශේෂයෙන්ම කිට්ටුවන්ටෝ. ඒගොල්ලන්ගේ වැඩිම කොනහන එක තමයි. ඒ නිසා නෑයින්ගෙන් කොන් වුණත් වෙන් වුණත් අර නෑයෝ කරන කුප්පන ගැති තමයි අපේ ඔළුවේ දැන්ටත් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ දේශනා කරන මම බුදු වුණත් මහණෙනි මම ලෝකයට එක මොනම ගැටීමක් ඇති කරගත්තේ නැතත් ලෝකයේ මෛත් එක ගැටෙන එකේ කිසිම නතර වීමක් නැහැ කියන. ඉතින් එහෙමනම් මේ නරපණු වෙන අපට මේ පවුල් කරලා දරුවෝ වදාගෙන, ගෙවල් කරවල හදාගෙන මේ හැම එකක්ම හැම උපේපු වස්තුවක්ම අපිට කෙනහිල්ලක්. කෙනහිල්ලක්. හැම මොකද බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සත්‍යය නම් පෙමතෝ ජායති ශෝකෝ තණ්හාය ජායති ශෝකෝ තමන් යමකට ප්‍රේම කරනවා එතනින් තමයි ශෝකය හටගන්නේ තමන් යමකට තණ්හා කරනවා එතනින් තමයි ශෝක හටගන්නේ අපි දන්නේ නැති තණ්හා කරන කිසිම කෙනෙක්ගෙන් අපිට උහුලඟකින්වත් හානියක් නැහැ එනවනම් හානිය එන්නේ ශෝකේ එන්නේ මේ මම අල්ල බදාගත්ත දේවල් හරහා. ඒතියෙති උනත් Taman දන්නවනම් ඒ කට්ටිය මට කෙනහෙනවා බමයි කොනහනවා තමයි. නමුත් මම මගේ සතිය, මගේ සති අරමුණ, මගේ ඉරියව්ව සරණ කරගෙන ඒගොල්ලෝ කොච්චර කුණු දාන්න හැදුවත් මගේ ඇඟට මම නෙළුම් පතකට වැටිච්ච වතුර කඳුලක් වගේ ඇඟේ ගුණ තිබුණාට තැර වෙන්නේ නැතුව ඉන්න දැනගන්න ක්‍රමය විපස්සනා ක්‍රමය ශිල්පයෙන් මිස දන් දීලා උපයන්න අමාරුයි පොත් කියලා උපයන්න අමාරුයි කවුරු ආශිර්වාද කරයි කියලා ගන්න අමාරුයි පතල ගන්න අමාරුයි විඳලම ගන්නෝ විඳලම ගන්නෝ ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා හමාර ක්‍රමෙන් මතක් කරන්න පුළුවන් යම් වෙලාවක Tamanට තේරෙනවා නම් දැන් ඔන්න මට කංකෙදිරියක් පීරි ගෑමනක් හිත කරදරයක් අමනාපයක් ආවා සද්දින් ආවා වේදනාවෙන් ආවා හිතවිල්ලෙන් ආවේ කොහොඳටම දන්නවා මම ඕක ගැන ජාතික හොයන්න යන්නේ නැහැ අංග ප්‍රත්‍යංග හොයන්න මම කරන්නේ හැකි ඉක්මනින් ගෙරලා මූල කර්මත්තන්නේ හිත පිහිටවනවා පිටවන්න පුළුවන් ශක්තියක් එනවනම් තමයි තේරෙනවනේ අර හිතවිල්ල වේදනාව සද්ද ඇති වුණ නිසා ඇති වෙන මේ පිරිමැදින ගතිය පීරි ගෑවෙන ගතිය හිරිහර ගතිය අන්නේ තීරෙන වෙලාවේ විතරමයි කෙලස් කැපෙන්නේ. නිකන් සමාධිය කුඩා තප්පිටාවක් තියන එකේ කෙලස් කැපීමක් වෙන්නේ. අතන හොඳට තේරෙනවා. මෙන්න මෙච්චර කෙලස් තියෙද්දි මම මගේ ජීම භූමියට ඇවිල්ලා කෙලස් වලට හැප්පෙන්නේ නැතුව හිටියා. එහෙම තේරුමක් නැතුව ඉන්න පුළුවන් නම් හොඳට අරක්කු බීපුවම කෙලස් කැපෙන්න බෑ. මොකක්වත් උඩට එන්නේ නැහැ සූස්තියක් දාගෙන ඉන්න. කුරු ටිකක් ගන්න. ඇනස්තීසියක් අදින හිත හිරිවට ගන්න. එහෙනම් නිවන් දකින්න බෑ. එහෙම කෙලස් කැපීමක් බුදුහාමර වෙන්නේ. තමන්න හොඳටම තේරෙනවා මම ඉස්සර මේකට රූප කු කිපෙන. ක්‍රොස්පරොස් නුරුස්නාගත් තියෙන. දැන් මම ඒක වෙනුවට ඒක ගැන නඩු විසඳන්න යන්නේ. මම ඒ වෙනුවට මගේ ෂේම භූමියට එන්න මට තන දාන්න. ඒකට තීරණව මම කොච්චර භාවනා කරත් ඒ කරදරෙන් අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි මම ඒකෙන් කරදරයක් කරගන්නේ නැහැ. ගැටෙන්න යන්නේ අත්‍යතර බඳින්න යන්නේ මල්ලෙන් ගහන්න යන්නේ ඒකට මගේ ශේම භූමිය මට පුතුන් මට දීලා තියෙනවා ධර්මය මට දීලා තියෙනවා මම හම්බ කරලා තියෙනවා මම පුළුවන් තරම් මේකට ගියොත් ලෝකයා කියාවේ අපි නෝන්ජල් කියලා ලෝකයා කියාවේ ප්‍රශ්න කරනකොට පැනලා ගිහිල්ලා තමන්ගේ නිකන් ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ අරස වෙන්නේ බුදුහාම කියන්නේ ඉබ්බාට කට්ට තියෙන්නේ ඕකට තමයි ඉබ්බ අඩු පුප්පට්ටක් නැහැ හිවලා ඉන්න තැන මාරයවිල සෙල්ලම් කරනකොට අපි කරන්නේ අරසතන්නට යන එක තමයි. මේකට බුදුහාමර කියන්නේ මුරුදු ගතිය, වනතුමානි ගතිය, සූච ගතිය, උදකලාව කැමැති ගතිය, විවේකී කැමැති ගතිය, විශ්‍රාම කැමැති ගතිය. එනිසා ඔයගොල්ලන්ට අදෝයින தත්ත්ව සමාජයට එන්න බෑ කවදාකවත් මේ ගුණේ නැතුව. මේ වෙනකොටත් ඕක දැනගන්න දන්න ගුණයක්. කරුණා කරලා ඒක සතියට පිටවන්න පිටල හැම චිත්තක්ෂණම දැනගන්න හිත කිපුණොත් මං අරසාවට කොතෙන්ද යන්නේ? ඒක තියෙන්න ඕන නිතරම පණවන ළඟ ආසනයක් වගේ. ඒකට කෙලස් තිබුණයි කියලා ප්‍රශ්න නැහැ. කෙලස් තියෙනකොට තමයි දන්නවා මෙතෙන්ට ආපුවම මම අරසයි. මං එතෙන්ට එනවා. ආයෙ කෙලස් වලට නොයපන් කියලා මගේ හිතකුත් නැහැ. ගියත් මං එනවා ඇති දන්නවා කියලා දන්නවනම් ඒ තියෙන මුරුදු අනචුමානී ගුණය අරහත්ත්වයේ දක්වම تعلق කරනවා. කවදාකවත් මඟ නතර කරන්න. ඒ නිසා මේක චිත්ත මාත්‍රාව උපදව ගන්න. උත්සාහකරනද වැරදුනත් උත්සාහකරනද හරියට පස්සේ ටිකටෝම ක්‍රියාත්මක කරනකොට ඒ හරහා අර වෙහෙස හරහා අර දරත භාවයේ හරහා අර පීඩිගෑම හරහා කෙලස් කැපෙන බව දන්නවනම් අර ප්‍රීචුර මොහොත බොහෝ කොට වෙන්න පටන් ගන්නවා තීරණ පටන් ගන්නවා දැන් කෙලස් අලුතෙන් රැස් වෙන්නේ නැහැ තියෙනේ වගේ වෙනවා කියලා අන්න ඒ සතුට කියනවා ධර්ම රසය මේකට ධර්ම ඕජාව කියලා කියනවා ජීන්සා සියලු දිනාටම මේ ධර්ම දේශනාව ධර්ම රසයේ පිංස ධර්මෝජාව පිංස පීඨ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා